දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙලාවේ සූදානම් කරගෙන තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පොදු කමටහන් සුද්ධ කිරීමක් එහෙමත් නැත්නම් ධර්ම සාකච්ඡාවක්. ඉතින් ඊයේ මම මේක පිළිබඳව යම් ප්‍රමාණයක් මූලික මතක් කිරීමක් කළ නිසා අද මේ පිළිබඳව හඳුන්වා දීමකින් තොර කරන්නේ නැතුව අපි කෙලින්ම ආර්දනා කරමු විජේ මාත්‍යට ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට සැසිවාරය ආරම්භ කිරීම සඳහා අවසරයි ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 20ක් ලැබිලා තියෙනවා ඒ 20න් 16ක් භාවනාව සම්බන්ධ ප්‍රශ්න තුනක් තියෙනවා ධර්ම කරුණු පිළිබඳ ප්‍රශ්න ඒක ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ පරාසයෙන් පිටපණින එකක් ඒ නිසා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ නැහැ ඒ අනුව ප්‍රශ්න 19ක් ඉදිරිපත් කරන්න තියෙනවා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන බොහන්සේකින් අවසරයි පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ යන අරමුණට වඩා මගේ අවධානය පය තැබීමේ සිට ඉහළට මාරුවෙන් මාරුවට අවධානය යොමු වේ. අරමුණ ඒ මතම සිටී. මේ සුදුසුද? ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එළියට තියෙන වාක්‍ය කියන්නේ අරමුණ මත ඉහළට ඒකේ ගැළපීමේ ප්‍රශ්නයක් තියෙන ලියපු එකේ කියවෙන්නේ සක්මන් භාවනාවේදී වම දකුණ යන අරමුණට වඩා මගේ අවධානය පය තැබීමේ සිට ඉහළට මාරුවෙන් මාරුවට අවධානය යොමු වේ. මේ වාක්‍යය ඇත්තට පිරිසුදු නෑ. කෙසේ නමුත් සතිය තියෙන බවට පේන්න තියෙනවා. ඒ සතිය තියෙන බවට පැතිකඩ රාශියක් පේන්න පුළුවන්. නිකන් ආනාපානයට සම්බන්ධව කියනවනම් මේ මම දන්නවා මේ සක්මන තමයි. ආනාපානය ගැන කියනවනම් මගේ හිත තියෙන්නේ සද්දක වේදනාවක හිතවිල්ලක නෙමෙයි ආනාපානය කියලත් එක විදිහකට සතිය පිටවන්න පුළුවන්. දෙක මේ ආනාපානේ මට වැටහිනේ නාසිකාග්‍රය කියලා සතිය පිටවන්න පුළුවන්. තුන ආශ්වාසය කරන වෙලාවේ ප්‍රශ්වාසය නැහැ. ප්‍රශ්වාසය කරන වෙලාවේ ආශ්වාසය නැහැ කියලා දෙක වෙන්කර ගැනීමේ සතිය පිටවන්න පුළුවන්. මේවා එක එක මට්ටම්. ඉතින් ඒක නිසා මම මේ ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවනම් සක්මන හරි. ඇවිදිනකොට මගේ අවධානය වෙලා තියෙන්නේ පාදයේ පතුලේදී වෙන්න පුළුවන්. එතන මුළු කකුලම බයිසිකල් පෙඩලා පාගන වගේ ක්‍රියාවලිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එසවීමේ යැවීමේ තැබීමේ වෙන්න පුළුවන්. ඒ එකක්වත් තාරා තිනම් තොරන් යන්න එපා. ඒ කොතනක හරි තියෙනවනම් ඒකත් ජයසිරි මංගලම් කියලා අනේකයි තියෙන්නේ. යනකොට යනකොට ඒ තමන් අල්ලාගත්ත ඒ ලය දිගේ ඒ තේමාව දිගේ ඉහළට යනකොට හිත වැවෙනවා. දැන් මේ අල්ලගත් එක පිළිබඳව සැක තියෙනවා නම් අපි සාකච්ඡා කරලා ඉවර කර ගන්නවා. එහෙම වුණොත් හිත වැඩෙන්නෙම නැහැ. මේක හරිද වැරදිද කියන ඒ නිසා හිතන කොයි එකත් හරි. කොයි එකත් හරි සැක නැතුව ඉදිරියට යනවනම් නිසක භාවයේ නිසාම ඒකේ ගැම්මක් අල්ලනවා. ජවයක් කැවෙනවා. එතකොට ඔක්කොම ඒ වලගොඩලි සමතලා වෙලා භාවනාව යනවා. ඉතින් මේ සාකච්ඡා කරන්නේ ගොඩක් ඒ සාකච්ඡා අනුග්‍රහිත කරන්නේ ගොඩක් විශ්වාසය ඇති කරලා දෙන්න. මගේ හිත ඉඳගෙන නැති බව දන්නවා, භාවනාවේ ඉන්න බව දන්නවා කියන අර මූලික සමාදානේ මූලික අනුමෝදන් වීම සමාදන් වීම හරිම අඩු යෝගාවචරින් ඒක පර්ෆෙක්ට් 100%ක්ම ඉල්ලනවා. ඒ 100%ක් නැති වෙනකොට එන සැකේ පොඩි දෙයකට ඇති වෙන සැකේ නිසා අර මුළු භාවනාවම අනුමෝදන් වෙන්නේ නැහැ, සමාදන් වෙන්නේ නැහැ මේක හරිද වැරදිද කියන ඒ සැකේ එනවා. ඒ නිසා සැකේ පිටු දකින්න මම මේ යෝගාවචන චෝදනාවක් කරනවා. එතකොට මම හිතනවා ටිකක් ඩොක්කක් කරනවා වගේ රිදෙයි කියලා. මේ සැකේ කියන්නේ සද්ධාවම අධිකම කියලා. එතකොට රිදෙයි. මෙච්චර මේ දන් දෙනවා මෙච්චර සිල්ලා කරනවා මෙච්චරත් බහන කරනවා අපිට සද්ධා නැත්තම් කාටවත් සද්ධා තියෙන කියලා එතකොට එනවා මයිත් එක පෙනේ පුඹගෙන. වෙනේ බොම්බකනාට මං කියනවා ওই කොච්චර කෙරුවත් උඹට සද්ධාව නැහැ මේ වැඩේට. සද්ධාව නැහැ සැකේ. සැකේ නිසා හොඳ වැඩේ කරන ගමන් අනුමೋದන් වෙන්නේ නැහැ. සමාදන් වෙන්නේ නැහැ. කාටවත් හැකහැරලා කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ කෑල්ල හරි ගැඹුරුයි. වටින කෑල්ලක්. නමුත් අර හිල්ලෙන්ට ඩොක්කක් කන්නේ නැත්තම් සැක කිරීම ඥානය කියලා හිතනවා. එතකොට කන රත් වෙන්න ගන්නවා. ගහලා කියනවනක වංචනික ධර්මයක්. මේ ලස්සනට වැඩේ යද්දි සැක කරන්න එපා. වැඩි දිගට යනකොට ඉබේම සමනලට අතු නැමුණා වගේ මල් පිපුණා වගේ වැඩේ යනවා. ඒ නිසා මොන කොයි මොනත දැක්කත් ඒව අතර වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා නැත්නම් න්‍යායක් තියෙනවා. Tamanne කරන්න තියෙන අහුවෙච්ච එක දිගේ සැකහැරලා දිගට කරගෙන යන එක තමයි මම මේ කතා කරන එකෙන් අදහස් කරන්නේ. මේ ප්‍රශ්නයත් සක්මන් භාවනාව පිළිබඳව අවසරයි ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවට නවකෙක් වෙමි ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි මාහට පය තබන විට වම දකුණ වශයෙන් සිහිය පවත්වාගෙන දිගු වේලාවක් සක්මනෙහි යෙදිය හැක. එහෙත් වම දකුණ මෙනෙහි කරන අතරතුර ක්ෂණ මාත්‍ර වශයෙන් සිත බාහිරට දිව ගොස් වරහන් ඇතුලේ රූප ශබ්ද ඔස්සේ යලි පැමිණේ. මේ විලාවේදී සිත දිව යන ගතිය මගහරවා ගැනීමට পায় එසවීම, ගෙන යාම, තැබීම වශයෙන් මෙනෙහි කිරීමට පටන් ගැනීමෙන් එය මගහරවා ගැනීමට උත්සුක වීම සාර්ථක ප්‍රයත්නයක් දැයි කරුණාවෙන් පහදා දෙන මැනව. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ත්වන් සරණයි. ඔය ඒකට ඊට වැඩිය සාර්ථක නැත්නම් සක්‍රිය වෙන විකල්පයක් මම දෙනවා. දෙක කරලා බලන්න මේකත් හරි. මම දෙන විකල්පයක් කරලා මම ඉල්ලීමක් කරනවා හෙටත් අපේ සාකච්ඡාවට එන්න ඇවිල්ලා මේ විදිහට ලියන්න මොකද්ද මම දෙන විකල්පය සක්මන් කරනකොට හිත පිට ගියා. දැන් මේ කතා කරන්නේ හිත පිට යව නැතර කරන එකනේ. මම කියනවා හිත පිට ගිය හිත නැවත අරමුණට එන එක පිළිබඳව පොඩ්ඩක් විස්තර හොයන්න. එදාට සම්පූර්ණයෙන්ම සක්මන වෙනස්. හොඳට මතක තියාගන්න පිට යන හැම වෙලාවකම ආවෝ හිත එන්න එපාය. අන්න ඒක බලන්නේ නැතිකම තමයි අපි භාවනාවට කරන නිග්‍රහය. පිට ගිය හිත නැවත අරමුණට එන්න එපාය. අන්නේ ගන්න පැත්ත බැලුවා නම් අරමුණු කරා නැවත එන ගමනට කියන්නේ තමාගේ නිවස බලා නැවත පැමිණෙන ගමන. ඉතින් මේ කියන එක නම් කැමතිද දන්නේ නැහැ පොඩි සාකච්ඡාව දුසාවිට කැඳවනකොට. එළියපෙකන අත උසන්න කැමතිද? වලියකට. මොකද එතකොට අපි කට උතර නම් පෙන්වන්න පුළුවන්. ඒකට උත්තර හොයනකොට කොච්චර ප්‍රබෝධයක් එනවද කියලා. අනේ එන්නකෝ. ඒ කිව්වත් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඉස්ලාම් කියෝ ප්‍රකාශය මම නැවත කරනවා. මම දෙනවා විකල්පයක්. හොඳට මතක තියාගන්න හිත පිට යනවා කියන චෝදනා කරන යෝගාවචරයට අනික ඔක්කොටම වැඩි දැනගන්න පුළුවන් පිට ගිය හැම වෙලාවකම හිත ආපහු වෙනවා. මේ පිට ගිය හිත නැවත එන්නේ කණෙන් අරගෙන ඇදගෙන අවිල්ල දාලාද ඒ හිත විහිම්මෙන එකක්ද හුත්තට බලලා කියනවනම් නැවත ඇවිල්ලා බලනකොට පයේ හිත නැවත සතිය පිහිටීම කරදරයකින් තොරව කරන්න පුළුවන්ද නැත්නම් ඒක ආයෙත් අවුල් වෙලාද තියෙන්නේ පිට ගිහිල්ලා ආවට පස්සේ බලන්න වෘදු විදියට මට සක්මන කරගෙන යන්න පුළුවන් පිට හිත නැවත එන්නේ හිතේම වමනාවෙන්ද නැත්නම් මගේ මෙහෙවීමකින්ද හිත පිට යන එක පිළිබඳව මේ කරන විග්‍රහයේදී මම දෙන චෝදනාව තමයි මේක හිත පිට යෑමට විරුද්ධව කරන ප්‍රතික්‍රියාවක් කියලා මම මේකට විවේචනය කරනවා. මොකද පිට ගිය හිත නැවතෙන හැටි බලන්න නම් එක මානසික තත්වයක් අවශ්‍යයි හිත පිට යනවා කියලා පශ්චාත්තාප වෙන කෙනාට කවදාකවත් ඒක කරන්න බෑ. හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවි ඉන්න කෙනාට විතරක් ගිය හිත පිට ගිය හිත නැවතෙනවා බලන්න පුළුවන්. අන්න එදාට සතිය වෙන්නම මොනතක් වෙනම පැතිකඩක් එන්න පටන් ගන්නවා. ඒකට හේතුව මේ හිත පිට යන්නේ හිතලා නෙවෙයි. චේතනා කරලා නෙවෙයි. ඒක සංස්කරණයක් නෙවෙයි. ඒක ඉබේ සිද්ධ වෙන දේ. ඉතින් හිත පිට යනවා කනගාටුවක් නෑ නැවතෙන එක සතුටක් වෙන්න බෑ. අන්නේ නැවතෙන එක බලන්න. නැවත එන වෙලාවේදී එක දවසක් දැක්කම යාට තේරෙයි. එතකොට හිත පිට යෑම සතුටක් වෙනවා එදාට. හිත පිට පළච්චාවයි යගියොත් එතන ආපහු වෙනව බලන්න බලන්න. ඒක තේනවා. හිත පිට ගියොත් විතරයි ආපහු එන බලන්න පුළුවන්. ඒතකොට හිත පිට යෑම කියන්නේ මේ චෝදනාවක්වත් අරියාදුවක්වත් නෙවෙයි මේ පිට ගිය හිත නැවත ඒම පිළිබඳව පරිශීලනය කරන්න මූලික අමුද්‍රව්‍යයක් වෙනවා. අන්න ඒ විතර මේ පැමිණි දුක පැනිරහ කරගන්න ඕනේ. ඒක ඉබේ හම්බෙන වාසනාවක්. දෙක තුනක් කරලා බලන්න අපි එදිනෙදා ජීවිතේ ප්‍රශ්නවලදී අනිවාර්යයෙන්ම වැරදි පැත්ත අල්ලගෙන පුදුම විදිහට දඟලනවා. ඒක අල්ලගෙන දඟලලා නටන්න නටන්න හරි පැත්ත පැත්තකට යනවා. ප්‍රශ්නේ දිහා බලන්න පිට යන නරක නම් එනවා හොඳයි. මම ඒ නිසා හොඳ එන පැත්ත බලනවා. අමුතුම දෙයක්. එනිසා අපි අද බලාපොරොත්තු වෙන්න බැරි නම් හෙට බලාපොරොත්තු වෙමකට උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ අවසර සක්මනේදී ඇතිවන තත්වයක් ගැන සක්මන් භාවනාවේදී පියවර කීපයක් යන විට වම් පාය සහ දකුණු පායේ වැදීම සහ තද ස්වභාවයේ සිතට දැනේ. නමුත් සක්මනේ එක් කෙලවරක සිට අනෙක් කෙලවරට හැරෙන විට කකුලේ තද ස්වභාවය බොහෝ දුරට නැති වී යයි. මේ සෑම විටකම ඇති නොවේ. මෙම தત્ත්වය නැති බව වටහා ගැනීම භාවනාවට උපකාරයක්ද සතර ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායස නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි. මේ தત્ත්වය නෙමෙයි තද බව නැති බව නැතිකම කියලා කියවන්න වෙනවා මට ඉතින්. මේ වාක්‍ය ගැළපීමේ ප්‍රශ්නයක් තියෙනවා. නෑ අන්තිම වාක්‍යෙට ඉස්සෙල්ලා මේ තද මේ නැති බව වැටහීම කියලා කියවෙන්න ඕනේ මේ තද බව වැටහිම කියලා කියෙව්වේ. පාසිදායක තත්ත්වයක්ද කියලා? දැනේ. නමු සක්මනේ එක කිලවරක සිට අනෙක් කිලවරට හැරෙන විට කකුලේ තද ස්වභාවය බොහෝ දුරට නැති වී යයි. මේ සෑම විටකම ඇති නොවේ. මෙම தત્ත්වයේ නැති බව වටහා ගැනීම මේ தત્ත්වයේ නැති බව කියන එක ඒක ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකේ. ඒ කෙනා කැමතිද සුද්ධ කළ දෙන්නේ වචනේ මොකද නැත්තම් නඩු විසි කරන්න නඩු අහක දාන්න වෙනවා. ඒ කියන්න හදන කාරණාව මේ නැති බව කියලා වැටීම නැති බව කියලා කියන්නේ අදහස් කරන්නේ මොකක්ද කියලා ඒ කියන්නේ තද බව නැතිකමද මොකක් නැති බවද කියන එක මේ මේ වාක්‍ය ගලණයට ඇවිල්ලා නැහැ හිතින් දාලා කිව්වොත් උත්තරේ හුඟක් වෙලාවට වරදින්න ඉඩ තියෙනවා විජිමන්ත මොකද මේකේ තේරුම් ගන්න අමාරුයි ඒක නිසා දැන් දැන් ඉදිරිපත් වෙන්න අමාරු නම් පස්සේ හරි කතා කරලා මේක ගලපලා ආපහු ලියන්න අපිට මේ කරගන්න පුළුවන් හැරෙන වෙලාවේදී අර වෙනදා දැනෙන තරම් තද ගතිය නැහැ. ඉතින් ඊට පස්සේ මේ දෙක පෙන්නලා කියනවා මේ නැතිවීම කියලා කතා කරනවා. මොකද්ද කියන එක එතන මේ වරණගෙත් නැති නිසා අපිට හිතින් අතින් දාලා ලියන්න ගියොත් නඩුකාරයාට ලකුණු කැපෙනවා. ඒ නිසා අපි නඩුව විසි කරනවා. විසි කරන්නේ සමා වෙන්න කල් දාන. ඊළඟ ප්‍රශ්නය අපේ හාමුදුරනේ මම භාවනාවට ආධුනිකයෙක් ඒ නිසා මම ප්‍රශ්න මට ප්‍රශ්න රාශියක් ඇති වී තිබෙනවා. පළමුවෙන්න නම් අද උදේ සක්මන් භාවනාවේ යෙදිදී මට කකුල්වල ඇතිවන කුඩා වෙනස් වීම් පවා නිරීක්ෂණය කරන්නට පුළුවන් වුණා. උදාහරණයක් ලෙස එක කකුලක් බිම තබන විට ඒට ශරීරයේ බර මාරුවන හැටිත් එවිට අනෙක් පාය පළමුවෙන් පා ඇඟිලි වලින් ශක්තියක්ගෙන කකුල් දිග කකුල දිග හැරී දන හිතෙන් නැමී පා ඇඟිලි වලින් තදින් පොළොව පසුපසට තල්ලු කර ඉන්පසු එසවෙන හැටි දුටුවෙමි. මෙය මට අපූර්ව අත්දැකීමක් විය. නමුත් මේන් මගේ සක්මන ඊටාම මන්දගාමී විය. මෙය මෙයට මා කලේ තේ කුමක්ද යන්න පහදා දෙන සේක්වා. සක්මන් භාවනා පිළිබඳව ඊළඟට තියෙන පරයන්ක භාවනා පිළිබඳව මේක පිළිබඳව කතා කළේ මේක බොහොම හොඳ එකක්. වේගය ගැන බලන්න යන්න එපා. Tamanට හොඳට විස්තර ලැබෙනවනම් ඒ විස්තර ටික හොඳට බලන්න ගියොත් Tamanට තේරෙයි මේ ඇවිදිනවා කියන එක පොළොමහී කාන්තාව උඩ සපත්තු සෙරප්පු දැන්තු ඇවිදිනවයි කියන එක පුදුමාකාර ආධ්‍යාත්මික ශක්තියක්. අපිට අද වෙලා තියෙන්නේ අපි මේ පොළව දුරුවන් කරගෙන තියෙනවා සපත්තු සෙරප්පු දාලා අපි මේ ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් අර්ත් කරේ නැත්තම් මොකද වෙන්නේ කියලා දන්නවද? දැන් හුඟක් වෙලාට ප්ලග් පොයින්ට් එකේ පින් දෙකයි තියෙන්නේ. අර්ත් එක නැහැ. ඒකට ස්ටැටික් කරන්ට් එකක් එනවා. ඔය ස්ටැටික් කරන්ට් එක තමයි ෆ්‍රස්ට්‍රේෂන් කියන්නේ. ඉතින් ඒත් කරන්න. ඒත් කරනවා එක මෙහෙම කරනකොට ඔක්කොම ෆ්‍රස්ට්‍රේෂන් ටික යනවා. දැන් හැදෙන දරුවෙකුට පොළොව ඇති ගන්න දෙනවද කියලා බලන්න. ඒක නිසා පුදුම ස්ටැටික් කරන්ට් එකක් මේ නවීන ලෝකයේ අපි නිකන් වෙසක් කූඩුව සරසලා උඩ ඉල්ලලා තිබ්බා වගේ. පොඩි උන් ඉස්කෝලේ යනවා දකින්නට මට සෝරි කියලා හිතනවා. උන්ට ඉල්ලලා තියෙන අර පිටිපස්සේ බෑග් එකයි අර සපත්තු දෙකයි අන්දලා තියෙන වෙසක් කුඩුවයි දකින්නකොට හයියෝ උන්න කවදාකවත් පොළවත ගන්න දෙන්නේ නැහැ. මොකද විස බීජ කියලා. ඩිටෝල් කාරෝ එහෙන් කියනවා මේ ප්‍රයාස් බේබි සබන් කියලා තව එකක් ගෙනත් දෙනවා ලක්ස් කියලා තව එකක් දෙනවා බබාගේ ඇඟේ විස බීජ ගන්න එපයි කියලා. හයියෝ. ඉතින් මේ වගේ මේ පොළවේ ඇවිදිනකොට බලන්න ඕකේ කියනවා වලහා මේ කකුල් හතරෙන් යන්නේ ඌට කේන්ති ගියාට පස්සේ ඌ නැගිටිනවලු මිනිහෙක් දැකපන් නැගිටට පස්සේ කෙලින්ම මහසෝනනේ සුරු මෙහෙම නැගිටිනකොට මේ ඉස්සරහදී කකුල් දෙක මෙහෙම ගන්නකොට ඇඟිලි වල තියෙන පස් ටික බස් කාලා ගන්නවලු ඉස්සරහට. ඒකට කියන්නේ රහ මහසෝන ගැහුවා වැලි පාරක් මුනට ගැහුවයි කියලාලු කියන්නේ. ඌ නැගිටිනකොට අර අන්තිම වැලි ටික මෙහෙම ගහනවලු ඉස්සරහට. ඒ වගේ තමයි අපි පය තියලා මෙහෙම ගන්න තල්ලු කරනකොට පිටිපස්සෙම ඇඟිලි ටිකෙන් අන්තිම සටල් බැලන්ස් එකක් කරන් දෙනවා. ඇඟ මෙහෙට තල්ලු කරන ගමන් අර බර ටික shift කරනවා මේ කකුලට. ඉතින් එව්ව අවුරුදු කෝටි කීයක් පරිණාමයේදී ආපු දේවල්ද මේ? ඉතින් කික් සපතු ටිකක් දාගෙන නැතිනකොට ඕක හම්බෙන්නේ නැහැ. මේ කප කප කරපු මේ සිමෙන්ති පොලොවක හම්බෙන්නේ නැහැ. වැල්ලිය විදලා බලන්න පොළවේ විදලා බලන්න මට නිකන් සෑහළු පොළවක මේ පොළවේ සම්පූර්ණ පාද සලකුණ හිටිනවා. ලේවකේ කවදාකවත් නැතුව පොළවේ ගෑවේ. මේ ලේවකේ තමයි ඉමෝෂනල් බොඩි එක තියෙන්නේ. මේක නියෝජනය කරන්නේ බඩ. ඒක නිසා ලේවකේ ගෑවෙන්නේ නැත්නම් ඔය රළු පොරවේ ගිහිල්ලා වැල්ල ඇවිදිනකොට අපි දන්නවනේ මේ කිචි කැපෙනවා වගේ. එතකොට මේ ඉමෝෂනල් බොඩි ඔක්කොම මෙටබලයිස් වෙනවා. එහෙම නැත්නම් මොබිලයිස් වෙනවා. ඒ නිසා මේ මේ පතලි පොළව මහ පුදුම විදිහට අපි හදාගත්ත මනුෂ්‍ය විසින් හදාගත්ත මේ විකෘතිය. ඒ සපත්තු දැම්මට පස්සේ කකුල් දෙක තියෙන්නෙම ලාඩම් ගැහුවා වගේ. ඉතින් ඊට පස්සේ කකුල ගෙකුරේ වෙල වගේ බාගෙට ගොනා යන්නේ අඩමාණයට තමයි ඉතින්. පොළවේ ඇවිදින්නකෝ. වැලි පොළොක හදාන ඇවිදින්න දෙමව්පියන්ට උදව් කරන්න ඕන නම් සක්මනක් හදලා දෙන්න. පොඩි උන්ට භාවනා උගන්වන්න ඕන නම් සක්මනක් හදලා දෙන්න. ලෙඩක් සනීපෙලා නැගිටින්න ඕනේ නම් සක්මන් කරන්න. ගමනක් ගිහිල්ලා ඉල්ල වෙහෙස නිවන්න ඕන නම් සක්මන් කරන්න. සක්මන් කරපුවම හරියනවා. ඒකේ විශාල ඔය කියවිලා තියෙන රේඩියෝ ගොඩක් ආනිසංශ තියෙනවා. ඒ නිසා යානසංශ ලැබීමෙන් ඇවිදිනවා නම් වේගය ගැන කලබල වෙන්න එපා. ඒ තොරතුරු ලැබීම ලෙඩක් කරගන්නත් එපා. ඒක ලොකු ආශිංසනයක් කරගෙන ඒ වට කියන්නේ ධර්ම ඕජාව කිය. මේ භාවනා කරනකොට ඒ ලැබෙන උණුසුම කම්පන චංචල තද මෙලෙක් ගති ඒවට කියන්නේ ධර්ම ඕජාව කියලා. හුතු අවදියෙන් ඉන්නකොට ඒක මේ හරියට ගානට ඉච්ච peergediyak දත් තියෙන එකේ කහපලා කටස් කටස් කාලා කනකොට ඒ peergediye ඕජාවේ දැනෙන්නේ පරිවෙච්ච gediye ඉන්නෙත් නැහැ අමු gediye ඉන්නෙත් නැහැ ගානට දුබුක් වෙච්ච peergediyak කපලා කනකොට ඒ ඕජාවෙන්න වගේ තීන තීන පීවරේ ඒ උණුසුම් සිසිල් ගති කම්පන චංචල නිකම් පබඩමක් පාගනවා වගේ වැලි පොළවේ ඇවිදිනකොට දැනෙනවා ඒ කියන්නේ 100ට 100ක්ම සක්මනේ හිත කොහෙවත් පිට යන්නේ නැහැ ඉතින් ඒක වෙනස් කරන්න එපා ඒක තව වර්ධනය කරන්න වර්ධනය කරලා ඒ ඕජාව වැඩි වැඩියෙන් ලැබෙන්න අරින්න හොඳට බලන්න භාවනා එක යුගයකදී විතරයි ඕජාව ගන්නෙ. ඒක ගත්තට පස්සේ ඉස්සරහට ඕනේ නැහැ. ඉස්සරහට ගිය ආනිසංස ටික ඔක්කොම හම්බ වෙනවා. අර පුරුදු කරගත්ත. ඒ නිසා ලැබෙන වෙලාවේ පුළුවන් තරම් සවිස්තරව කරා. අපි යන් ඊගාව කොටස. ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස තියෙන පරයන්ක භාවනා පිළිබඳව මා පරයන්ක භාවනාවේ යෙදී සිටීමේදී පළමුව ඔබ වහන්සේ දෙසූ අයුරින් එම ආසනයේ පහසුවද සුළු වේලාවකට පසුව එහි සාමාන්‍ය තත්වයේද ඊටත් ටික වේලාවකට පසුව එහි වේදනාවද නිරීක්ෂණය කළෙමි. මේ මාකලේ සෑම මොහොතකම එම ආසනයේ ත්‍රිකෝණ හරහා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරන ආකාරයටය. මෙහිදී නිරන්තරවම අලුත් ස්කෑන් එකක් කිරීම නිසා වැඩි වේලාවක් එම අසුනේම සිටීම සිටිය හැකි විය. මේ ගැනත් පහදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝාස ලැබේවා. ඒ කියන්නේ කොයි ආසනයක අපි මාරු වෙලා කොයි ආසනයක හිටියත් සුළු වේලාවකින් දුක පෙන්වනවා. අපි මේ දුක දකින්න නැතුව ආසනේ මාරු කරනවා. ඒ නිසා බුදුරජාණන්සේ කියලා තියෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ ඉරියව් මාරු කරන නිසායි කියලා. බොහෝම සරල සමීකරණයක් තියෙනවා. එක ඉරියව්වක ඉන්න බලන්න ඕනම කෙනෙකුට ඒක පුළුන් කොටයක් වෙන්න අරින්න. විල්ලු දෙයක් වෙන්න අරින්න. ඉරියව්ව එපා වෙනවා. එපා වෙනකොට අපි වෙන ඉරියව්වකට මාරනවා. ඒ කියන්නේ දුක්ඛ සත්‍යය එනකොට gedette මූණට කෙල ගන්න. කුණු වතුරක් කරනවා. ඒ නිසා මාරු වෙන හැටි බලන්න මේ මේ සැපයි කියපු ආසනේ. ඉතින් මාරු කරු ගමන් සැපයි කියන ආසනේ තව සල්ප වේලාවකින් මොකද වෙන්නේ කියලා. ඒක සාමාන්‍ය විනාඩි 20ක් යන්නේ ඒ වෙනකොට අපි කොච්චරක් අර හොඳයි කියපු ආසනේ හොඳ නැහැයි කියන්න පොඩ්ඩක් එහෙම වුණා නම් හොඳයි කියන්නේ. වෙනස් කරන හැටි බලනකොට සදා කාලිකව අපි ඉන්නේ මේ ආසනේ මාරු කරමින්නේ. ඒක නිසා සර්වචනාංශයේ ඒක මම හිතන්නේ ඒක වෙන ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ගෝලයක් ඇවිල්ලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන බුදුහාමරණ ගුණ ප්‍රකාශයක් කතා කරනවා. කතා කරලා කියනවා මෙහෙම මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ මේ ගුණ තියෙනවායි කියලා. ඒක හැකියාවල් තියෙනවායි කියලා. ඊට පස්සේ බුදුදෙන් තහනවා මේ ශාස්ත්‍රුන් වහන්සේට හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා. ඉවරයි. උඩ නැටුම් නටන නැටුම් පාතර නැටුම් බ්‍රේක් dance පුළුවන්. හෙල්ලෙන්න නැතුව විනාඩි කීයක් ඉන්න පුළුවන්. බුදුන්සේ දවස් 7ක් පිස්සු කතා කරනවා. දවස් 6ක්, දවස් 5ක්, දවස් 4ක්, 3ක්, 2ක්, 1ක් වරුවක්, පැය 3ක්, පැයක් ඉතින් කියනවා ඒ වගේ නම් කියන්න පුළුවන්. ඊට බුදුරජාණන්සේ කියනවා මට ඕන නම් පැයක් ඉන්න පුළුවන්. මට ඕන නම් දෙකක් ඉන්න පුළුවන්. මට ඕන නම් තුනක් ඉන්න පුළුවන්. මට ඕන නම් හයක් ඉන්න පුළුවන්. මට ඕන නම් 12ක් ඉන්න. මට ඕන නම් දවසක් ඉන්න. මට දවස් 7 දක්වා යන්න පුළුවන්. මෙන්න බුදුහාමුදුරගේ ගුණ. නිරෝධ සමාපත්තිය සම්වැදිලා දවස් හතක් ඉන්න පුළුවන්. මේකත් එක්ක පුළුවන් නම් අභියෝග කරන්න කියලා. ඒ නිසා බලන්න ඕනම කෙනෙක්ගේ ඒ ක්‍රියාකාරකම් අපිමනින්නේ එයාගේ මේ දැඟලිලි වලින්. බුදුජානන්සේ බලන්නේ එක තැනක නිඳ ගිහිල්ලා නෙවෙයි එක තැනක අවදියෙන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඒක තමයි අපි භාවනාවේ දියුණුව කියන්නේ. ඒක නිසා ඕනම ඉරියව්වකට යන්නේ කිසි මොන වුණා ප්‍රශ්න නැහැ. કોઈ ඉරියව් එංග මොන අහන ඕන ඉරියව්වක් දෙන්න. දීලිවල අදිෂ්ඨාන කරන මම මේක චේතනාපූර්වක වෙනස් කරන්නේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. වෙනස් කරනවා නම් ඒකේ ආදීන වානිසස සලකලා වෙනස්කරනද කොයි එකට ගියත් අපේ හිත චෝදනා කරනවා. ටික වේලාවකින් චෝදනා කරනවා. අන්නේ චෝදනා කරන බව බලන්න ඊට පස්සේ අපි මේ චෝදනාවට හිතම දෙනවා මේක කරපන්. ඒක කරලා බලන්න. ඊට පස්සේ ඒකට ආයෙ චෝදනා කරනවා. මෙන්න මේ කටයුත්ත දිහා බැලුවොත් මේ ලුණු වතුර බොනවා වගේ වැඩක් මේකේ තියෙන්නේ. තිබහට ලුණු වතුර බොනවා බොණ්ඩ බොණ්ඩ තිබහා. එහෙම නැත්නම් අපේ ලොකු සංජි කියන්නේ අඟුරට අත පිච්චෙනවට අතින් අතට මාරු කරනවා. අඟුරක් අරගෙන දනවා කියලා මේ අතින් මේ අතට මාරු කරනවා. ඉතින් පය දාච්ච බල්ලෝ වගේ තමයි මේ ලෝකයා. දුවනෝ හැත්තෙම නැහැ. ඒකට හිතන මේ දක්ෂකමක් කියලා. දක්ෂ නෑ පුළුවන් නම් දක්ෂ නෑ එක තැනක හිටපන්. ඉන්න බෑ. ඒසම මේ කාටවත් චෝදනා කරන්න හදන්නේ නෙමෙයි අපි ඔක්කොගෙම තියෙන தත්ත්වයක්. මේක දිහා බලන්න බැලුවට පස්සේ අපි දෙන්න නිදාසට කාරණා අපි මේක හේතු ගන්න නැහැටි අපි අනුම්මනි නැහැටි Taman පිළිබඳ වෙන යාත් කෝදෝකෙමයි නැතර අනු වෙන කෝදෝකෙම අපි මනින්නේ ඒ දිහා බලනකොට පේන කොච්චර ෂටතරන්ද කොච්චර මායාකාරීද කොච්චර වංචනික දේවල්ද තියෙන්නේ. ඒක වෙද්දිම බලන්න මේ විදිහට බලනකොට තේරෙනවා ඉඳ ගන්නකොටම සැපයි. ස්වල්ප වේලාවකින් ඒක වෙනස් දෙයක් වලටපත් වෙනවා. පත් වෙලා තමන්ම ඒකම වෙනස් කරනවා. වෙනස් කළා වෙනසකට යනවා. ඒකත් ඒ විදිහටම යනවා. මෙන්න මේ මේ මේ પરම්පරාව බලන එක තමයි අපි පරියංක භාවනාදී සක්මනීදිත් වෙනවා. ඒක ඉරියව්ව දිගට පවත්වනකොට මේක කරන්න වෙනස් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මතක තියාගන්න වෙනස් කරන්න දෙවන්නේගේ බලපෑමක් නැහැ. තමන්මයි. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාව කරගෙන යමි. මට වඩාත් ප්‍රකට වන්නේ සක්මන් භාවනාවයි. හිත පිට ගියත් නැවත পায়ට සිත ගැනීමට හැකියාව ඇත. ඒ වගේම මුල් කාලය තුල පරයන්කේ වාඩි වී සිටන විට සිත බොහෝම සැහැල්ලු භාවයක් හා සුදු පාට එළියක් වැනි ආලෝකයක් පෙනී තිබුණි. නමුත් දැන් ටික කාලයක පමණ සිට කිසිම දැනීමක් ලැබෙන්නේ නැත. සිත නිතර නිතර වෙනත් අරමුණු කරාම පිට යන්නේය. නමුත් ස්වාමින් වහන්සේ කියනවා වගේ මම ඊටාම සතුටු වෙනවා හැමදාම උදේ පාන්දර නැගිට අඩුම ගානේ උත්සාහයක යෙදෙනවා කියා. මගේ ප්‍රශ්නේ වන්නේ කවදා හරි මගේ භාවනාව සාර්ථක වෙයිද? ඒකට මම මොන වාගේ ක්‍රමයක් කළ යුත්තේද කියා. ඔබ වහන්සේට සරණයි. ඔය මේකේ වාක්‍යයක් ලියවිලා තිනවා මගේ හිත දෙක පැටලිලා තියෙන මේකේ සමහරට සක්මන ගැන කියනවා සමහරට පරියන්ක ගැන කියනවා මොකද මම මේ අවධානය යොමු කරන්නේ පරියන්ක දක්මන පිළිබඳ කියන එකේ හිත පිට ගියාම නැවතමට අරමුණට හිත ගන්න පුළුවන් කියලා වාක්‍ය ලියවිලා තියෙනවා නේ? ඔව් තියෙනවා. ඒ වාක්‍ය කොහොමද තියෙන්නේ? ඔව් ඒක තියෙනවා මට වඩාත් ප්‍රකටවන්නේ සක්මන් භාවනාවයි හිත පිට ගියත් නැවත পায়ට හිත ගැනීමට හැකියාව ඇත. අන්න ඒක පිළිබඳව මම අර ඉස්සලා කිව්ව එක නයි කල්තව ප්‍රශ්න මම නැවත අහන්නේ. හිත නැවත පිට අරමුණට ගැනීමේ හැකියාව කියන එක පොඩ්ඩක් අපිට මේ සභාවට විස්තර ටිකක් දෙන්න කැමතිද මේ ලියපු එකන? කවුද මේ මේ ලියපු එකන කැමතිද අත උසන්නේ? ඒක මට හරි ඕනකමක් තියෙනවා මේ කරපු කෙනෙක් කරා සභාවට කියන්නේ ඒක තමයි දෙවෙනි ප්‍රශ්නට උත්තරේ. හිත පිට ගියාට පස්සේ ධක්මනේදී ආපහු හිත පිට ගැනීම ඇතුළට ගැනීම හැකියාවක් තියෙනවා කියන එක පිළිබඳව අපේ සභාවත් එක්ක අදා බෙදා ගන්න කරුණාකර ඉදිරිපත් වෙන්නයි කියලා මම කියනවා. අමාරු අද මොකක් හරි දවල්ට කාපි වගේ මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. ඊයේ වගේ නෙවෙයි. කෙසේ වුණත් මොන කරන්නේ? නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බලන්න පරියන්කේදීත් මේ වගේ හිත පිට එක තැනකදී බලන්න සක්මණේදී අර කියලා තියෙන වාක්‍ය පිට හිත නැවත එන එක බලන්න. ආන්නේක බලපු දවසේ කමඬ තේරෙයි මෙතනයි පණිවිඩය තියෙන්නේ. අපි පිට යෑම නැතර කරන එක නෙමෙයි තියෙන්නේ. පිට යන එක වළක්වන්න බෑ කියලා කියන්නත් බෑ පුළුවන් වෙයි. නමුත් ඒකේ උත්තරේ තියෙන්නේ පිට ගියේ එක නැවත ආපහු එන එක පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන්න. නැවත එන එක ගැන සැලකිලිමත් වෙච්ච දවසේ Tamanට තේරෙයි මේ මුළු රචනෙම ලියලා තියෙන ද්වේෂයෙන් කියලා. ඒ ද්වේෂයෙන් දීපු කෙනාට කවදාකවත් උත්තරයක් ගන්න බෑ. මේ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ද්වේෂය කියන්නේ මොකක්ද කියලා. මේක හිතෙන්නේ මේ භාවනාවට තියෙන ආදරය, මේක තියෙන සදාචාරවාදය කියලා නෑ. සුද්ධ ද්වේෂයක් තියෙන. ඒක නිසා ඒ ද්වේෂය නැතුව පරියන්කේ ධක්මනේදී අපි කොහොමද පිටිගියේ හිත නැවත ගන්න පුළුවන්කමක් තියෙන. ඉතින්දී අනිවාර්යයෙන් මෙයා දන්නවා ද්වේෂයෙන් වැඩේ කරන්න බෑ කියලා. ආන් මේ විදිහට පරියන්කේදී හිත පිට යනකොට හිත පිට යෑමේ ද්වේෂය ඇති කරන වෙනුවට වලක් කරන වෙනුවට පිට ගියේ හිත නැවත අරමුණට ගැනීමේ නිවස බල ආපහු වෙන ගමන මේක රිසලියන්ට් කියලා තමයි න්‍යිරෝ සයන්ටිස්ට් සයන්ටිස්ට්ලා උගන්වන්නේ ඒ රෙසිලියන්ස් කියලා කියන්නේ යම් Taman ඉන්න ස්ථාවරයක පිට ගියාට පස්සේ කොච්චර ඉක්මනට නැවත තිබුණ ස්ථාවරයට ගන්න පුළුවන්ද කියලා. ඒකේ ඉන්ට්‍රොසෙප්ෂන් කියලා අලුත් වචනයක් කොයින් කරලා තියෙනවා. ඒක හුඟක් සවිස්තර දෙයක් පිට ගිය හිත නැවත ගත්තයි කියන්නකෝ. ගත්තට පස්සේ නැවත ගෙදර ආවයි කියලා දන්නේ කොහොමද කියලා. නැවත ආවට පස්සේ හිතේ තියෙනවා ඒක වෙරිෆයි කරන ක්‍රමයක්. ඒක අපි දන්නේ අපේ නියුරෝ සයන්ස් තිසුලි වෙනවා. අපි ගෙදර ආව බව දන්නේ. නැත්තම් මේ හිත ගිහිල්ලා මගට ආවද, පන්ලා වෙන තැනකට ගියාද gedittම ආවද කියලා දැනගන්නේ ওই ඉන්ටරොසෙප්ෂන් කියන එක නියුරෝසෙප්ටික් ඇට්මොස්ෆියර් එකක් තියෙනවා නැත්නම් ෆීල් එකක් තියෙනවා. එතෙන් ආවට පස්සේ ආ දන්නවා ගියේ හිත දැන් ආවයි කියලා. භාවනාවේදී කියනවා ඒක ඩිෆයින් කරන්න කියලා. පිටි ගියාට පස්සේ නැවත ආපුවම කොහොමද වෙරිෆයි කරන්නේ? මේ ඊයේ අර පොඩි ළමෙක් කිව්වා. පොඩි ළමෙක්ගෙන් මම ඇහුවා මේ ඇවිදිනකොට හිත පිට ගියා ඒ ළමයි ඇත්තට මේ මේකම තමයි කතා කරන්නේ. අපෝ ගත්තයි කියලා. ඉතින් මම ඒ ළමයින් කොහොමද දන්නේ හිත දැන් ගියේ කාවයි කියලා. එයා කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මම ඒක අභාවේ ඉන්න පොඩි කවමයි කවුරු හරි පුළුවන්ද මේ පිට පිට ගියා නැවත ගත්ත ගත්ත බව වෙරිෆයි කරන්න කොහොමද උරගා බලන්න කොහොමද කියලා ළමයි කතා ඉස්සවා. ඒක මට මේ විලුඹ තද වෙන බව දැනුණා. කකුල තද වෙන බව දන්නවා. ඒ නිසා මම දන්නවා දැන් මං ඉන්නේ මනෝ විකාරක නෙවෙයි, සද්දක නෙවෙයි, වේදනාවක නෙවෙයි, හිතවිල්ලක නෙවෙයි පොළවේ තියෙනවා කියලා. ඊට පස්සේ මං ගාව විලුඹද දැනෙන්නේ, මුළු පයම දැනෙන්නේ, ඇඟිලි තුරුත් දැනෙන්නේ කියලා. ඒක මං ඉච්චර නම් බැලුවේ නෑ. මට පේන්නේ විලුඹ තමයි දැනෙන්නේ. ඉතින් විලුඹ දැනිල්ලෙන් දන්නවා පිට ගියේ හිත නැවත ආවයි කියලා. ඒ වගේ හැම වෙලාවෙම පිට ගිහිල්ලා නැවත එනකොට මමයා Taman නැවත ආපු බවට හැම තැනම අසං කරනවා. ජොබ් එකට ගිහිල්ලා ආවත ඔෆිස් එකට ආව නම් අසං කරනවා. ආන්න ඒක පොඩ්ඩක් පොයින්ට් කරන්න. ඒකට කියන්නේ බුක් කීපින් කියලා. මෙන්න මේක දැනගත්ත දවසේ මැරෙනකම්ම දැනගන්න බැරි මමයා කවුද කියලා දැනෙන්නේ පිට ගිහිල්ලා හිත ආපු වෙලාවේ. නිකන් බාර ගන්න එපා. ආවයි කිව්වට බාර ගන්න එපා. ඒක හරියටම වෙරිෆයි කරන්න. හරියම කන්ෆර්ම් කරන්න. කොහොමද දන්නේ නැවත ආවයි කියලා. අන්න ඒකට ගන්න උත්සාහයේදී අපි තේරෙනවා අපි තොරතුරු දුන්නට සෑහෙන ප්‍රතිශතයක් වසංගනවා. අන්නේ වසංගන්න දෙන්නේ නැතුව 100%ක්ම තොරතුරු ගන්න full resilience වෙන්න full introspection එක ගන්න ආපහු අරගන්න ඕනේ. අන්නේම උනාට පස්සේ තේරෙනවා අපේ හිතට ඕන තරම් නරක තරකට යන්න පුළුවන්. නමුත් ගිහිල්ලා යා වෙන වැඩකට යන්න ඉස්සලා ආපහු ගෙදෙට්ට ඇවිල්ලා අසං කළා තමයි යන්නේ. අන්න ඒ ටික කරන්න කියන්නේ thin slicing of time කියලා කියන්නේ. ආපහු නිවසබරා එන ගමන එක චිත්තක්ෂණයක් නෙවෙයි. එතන series of thought moments. අන්නේ ඔක්කොම එකින් එකට එකින් එකට වෙන් කළ බැලුවොත් සරුවච්චන් වහන්සේ පෙන්වන ස්ටේජස් හතරක්. ආපත්‍යක් සිද්ධ වෙලා නැවත ඒ ආපත්‍යෙන් පිළියම් කරනකොට ස්ටේජස් හතරක්. මේක උත්සාහ කරලා coincidentally අපේ රිචඩ් ඩේවිඩ්සන් ස්ටේජස් දෙකක් පෙන්නනවා. ටෙස්ට් කරලා හිතක් භාවනාවේදී ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට දාලා හිත කන්ට්‍රෝල් කරන්න පුළුවන් යෝගාවචරයේ බ්‍රේන් වේව්ස් බලලා එයාට ඩිස්ට්‍රැක්ෂන් එකක් දෙනවා. දීලා එයාට කියලා කරන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකෙන් පස්සේ නැවතත් අර හිතකු මානසිකත්වයට ගන්න මානසික ක්‍රියාවලිය ස්ටේජස් දෙකකින් විස්තර කරනවා. බුදුජානක ස්ටේජස් හතරකට කඩලා පෙන්නනවා. ඒ නිසා ඔය පංචලෙන් මා රස ගන්න නැතුණත් අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුජනසේ සම්පූර්ණයෙන්ම දකිනවා හිත පිට යන එකක් වෙනවා නැවත එන එකක් ඉන්බිල්ට් ඒක කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් රිලේෂන්ෂිප් එකක් තියෙන. මෙන්න මේක දැනගත්තොත් මේ ක්‍රියාවලිය වෙන කොහොමදත් වෙනවා. දැනගත්තොත් විතරක් මට මගේ මැෂින් එක ගැන මගේ යන්ත්‍රය ගැන අවබෝධ කරගන්න පුළුවන්. නැත්තම් මේක මං කියන දේ නෙවෙයි අහන්නේ. වැඩ කරන වෙනම න්‍යාය පත්‍රයකට. ඒ නිසා වැදගත්ම දේ තමයි මේක පිටගිය හිත නැවත නිවස බල ආපහු වෙන ගමනේදී පුළුවන් තරම් පියවර ටික බලන්න වැද්දගත් මේක සාරිපුත්‍ර සංසය සඳහා කරනවා පමාදේන කම්පතිති සති බලං හිත පමාදයට වැටලා පිට ගියාට පස්සේ කම්ප වෙන්නේ නැත්තම් පශ්චාත්තාප වෙන්නේ නැත්තම් තමන්ට තමන් දෙස් දී ගන්න නැත්තම් එතනින් තමයි සතිය බලවත් වෙන්නේ මේ මුළු එකම ලියලා තියෙන්නේ පිට යාමට ද්වේෂයෙන් පිට යාම ගැන කම්ප වෙලා එද පුළුවන් නම් බලන්න ධර්මයේ නාමයෙන් සතිය වර්ධනය කිරීමේ නාමයෙන් ශික්ෂාවේ නාමයෙන් පිටපලච්චාවයි ඒක පෝෂණය කරන්න එපා. ගියාට පස්සේ කම්ප නොවි ආපහු එන ගමන ගැන කතා කරන්න මං ඉල්ලා හිටිනවා අනිත් දවසේ ඒක භාවනාවේ කමටහන සුද්ධ කරගෙන ලෑස්ති වෙලා ගිහිල්ලා අන්නේ පිළිබඳ යමක් තොරතුරු තියෙනවනම් කමටහන් වார்த்தාවට ඇතුල් කරන්නයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක් මගේ ඊතා කාර්යබහුල ජීවිතයේ පුළුවන් සෑම අවස්ථාවකම භාවනාවේ යෙදෙමි. මා භාවනාවට ඉඳගත්තාම වැඩි අවස්ථාවකදී ආනාපානයට සිත යෙදවීමට ටික ටිකක් කල් ගත වෙයි. නොඑක් සිතවිලි ගලා එයි. බොහෝ අවස්ථාවලදී ටික වේලාවකට පසු සිත සංසුන් වෙයි. දිගටම ආනාපානයේ යෙදී සිටින විටදී සමහර අවස්ථාවලදී එකවරම මගේ ශරීරය හිරිවැටීගෙන යන ස්වභාවයකටපත් වෙයි. නමුත් අපහසුාවක් නැත. මේ සමගම මට මගේ ශරීරය වෙනම ගල් වී ඇතිමෙන් හැඟෙයි. ඇස් පියාගෙන සිටියද විශාල ආලෝකමත් භාවයක් හැඟෙයි. මේ ඊටාම සිතට සහනදායි අවස්ථාවක්ද වේ. සමහර විටදී ආනාපානයේද අමතක වේ. නමුත් මම ඉක්මනින් මගේ සිත ආනාපානයට යොමු කරමි. මා මේ අවස්ථාව පැමිණි පසු මේ ඉරියව්වේ ඉන්නා විට කාලය ගත වෙනවා නොතේරේ. නමුත් මේ தત્ත්වය සෑම අවස්ථාවකදීම නොහැඟෙයි. මේ தત્ත්වයට පත්වන්නේ හොඳින් ආනාපානෙට සිත යොමු කළ විටයි. ගරු ස්වාමීන් වහන්ස මගේ භාවනා ආකාරය નિවරදිද මේ తත්වය භාවනා අවස්ථාවක්ද මා නිතර භාවනාවට ඉඳ ගන්නා විට මෙය බලාපොරොත්තු කරමි ඒ નિවරදිද ඔබ වහන්සේගෙන් අවවාදයක් බලාපොරොත්තු වෙමි දීර්ඝාෂ සහ නිවන් සුව පතමි මේකෙත් තියෙන වාක්‍යයක් උසාවියට ගන්න පුළුවන් එකක් ඉදිරිපත් වෙන්න කැමතිද මේ ලියපෙකන මොකද හොඳ පොයින්ට්ස් තියෙනවා. ඒක ඉතින් ඒ කෙනාගේ වචනෙන් හෙලි කෙරුවොත් අනෙක් කට්ටියට තේරෙයි මේ මේ ගැඹුරුයි කියලා කිව්වට මේක අපි අත්දකින්න එකක් හෙලි කරගන්න බැරිකම තියෙනවා. ඒ නිසා වාක්‍යයක් තියෙනවා පොඩ්ඩක් ඒක මේ විස්තර කරලා දෙන්න මේ ලියපේකන අත උසන්න කැමතියි කියන්නේ. කවුද ඇත්තට දවල් දාන්න දුන්නේ ආද? මේ මේ සභාවෙන්ද? ඈ? මොකක් හරි තියෙන අප්සෙට් එකක්. මොකද ඒ තොරතුරු මතු කරගත්තේ නැත්නම් මේ ආධුනිකෙක් වුණාට ආධුනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ හොඳ මේ තොරතුරු එකක් එළියට එන්න හදන්නේ. එතන වැහිලා තියෙන කොටස එලිකරන්න මට යාගේ කටහඬින්ම එළියට ගන්න ඕනේ. ආ හරිදි. හරි මං කතා කරලට අපාඩු ලාල් මහත්තයා ඔය මයික් එක දෙමු. මට කොලේ දෙන්න පොඩ. මම නැවත කියනවොත් මම හිතලා කියනව නෙවෙයි හරිද? අතරමඟ තැනක් මේ කියවනේ සමහර විටකදී ආනාපානෙද අමතක වෙයි. නමුත් මම ඉක්මනින් මගේ සිත ආනාපානට යොමු කරමි. මතකද? ලිව මතකනේ? එතකොට මේ ආනාපානේ භාවනා කරගෙන කරගෙන යනකොට අමතක වීම භාවනාවේ දියුණුවක් විදිහටද පේන්නේ එහෙම නැත්නම් භාවනාවෙන් හිත පිට යamak විදිහටද පේන්නේ මම මුලින් හිතේ ස්වාමීන් වහන්සේ භාවනාවේ දියුණුවක් නෙමෙයි කියලා ඊට පස්සේ මම ස්වාමින් වහන්සේගේ කතාවක් ඇහුවාම ඒකේ තිබුණා හැමදේම අත්හරින්න ඕනේ කියලා. නමුත් මට ඒක හරියටම පැහැදිලි මදි. ඒ වගේම මම භාවනාවට ඉඳ ගන්නකොට ගොඩක් වෙලාවට මම ඒ తත්වය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා. මොකද ඒ తත්වය කියන්නේ? ඒ කියන්නේ ඒ ඒ ඊටාම සුවදායි తත්වයක්. මොකද්ද ඔය ඒ කියලා කියන්නේ? ඒ කියන්නේ ආනපන ගෙවි යන අවස්ථාවද ගෙවුනට පස්සේ අවස්ථාවද? ඒ ගෙවි යන අවස්ථාවේ. නමුත් මේකේ ලියලා තියෙන්නේ අනිත් පැත්ත. මේකේ ලියලා තියෙන්නේ මගේ චිත සමහර විදි ආනාපාන තමයි මම ඊතා ඉක්මනින් මම ඉක්මනින් මගේ සිත ආනාපානට යොමු කරමි. එතකොට අර නැවත ආනාපානට හොයාගෙන යන ගමනක් මේ කියන්නේ. ඒතර ගෙවියන අවස්ථාව නෙමෙයි ඇප්‍රීෂিয়েට් වෙලා තියෙන්නේ. ගෙවියන අවස්ථාව බයක් වෙලා. ගෙවියන අවස්ථාව අතරමං වීමක් වෙලා. ගෙවියන අවස්ථාව සතිය කැඩීමක් වගේ කල්පනා කරලා තියෙනවා. ඒ නිසා නැවත ආනාපානේ හොයන ගතියක් තියෙනවා. නැවත ආනාපානෙට එන්න හදන ගතියක් තියෙනවා. ඒක නිසා මම ප්‍රශ්නයක් ඇහුවේ ගුරුසු ආනාපානේ සියුම් වෙලා නොදැනීම දක්වා යෑම භාවනාවේ දියුණුවක්ද භාවනාවේ අතරමං වීමක්ද කියලා මම ඇහුව ප්‍රශ්නේ. ඒක මට හරියට කියනවා. නමුත් මම ඉදිරිපත් වෙච්ච එක ගැන කල්පනා කරන්නේ ස්තුතිවන්ත වෙනවා. මම කියන්නේත් නෑ මම ලොක්කා කියපේක කියන්න. හරිද? මම නැත්තම් ඕගොල්ලෝ මාව අරලා ගන්න මම දන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා සනිදාන වග්ගයේ අංගුත්තර නිකාය ඒකක නිපාතේ සනිදානා භික්කවේ uppajjati papaka akusala dhamma no anidana. සනාරම්මනා භික්කවේ uppajjati papaka akusala dhamma no anaramana කියලා. දැන් කියනවා ඉපදෙනවා නම් අකුසලයක් උපදන්නේ නිදානයක් ඇතුවයි අරමුණක් ඇතුවයි. තස්මින්නේව ආරම්මණේ පහිනේ තං අකුසලම් පජහති. ඒ අරමුණක් හට අල්ලගෙන හටගත්ත කෙලේශයක් වෙන අරමුණ ගෙවම් කරනවා කියන්නේ කෙලේශය ගෙවම් කිරීම. ආනපනෙ ගෙවම් කරනවා කියන්නේ කෙලස් ගෙවෙනවා. ඉතින් අපි ආයෙත් ආනපනෙ ඉල්ලගෙන යන්න ගියා. මෙතන විශාල කමඨාන් සුද්ධ වීමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අර මේ මම දෙන්නේ පොලෝ ජම්ප් එක. පොල් වෝල්ට් එක. රිටිපයින්වයි කියලා තියෙන්නේ. රිටිපයින්න කෙනා සාමාන්‍ය පයින්නට වැඩිය දෙගුණයක් වැඩිය පයින්නවා. රිටක ආධාරයෙන්. නමුත් මුදුනටම ගිය වෙලාවේ රිට අතහැරේ නැත්තම් මොකද වෙන්නේ? රිටට දීලා බර අරගෙන එයාගේ බාරකින් එහා පැත්තට පයින්නකොට රිට විසිකරන වේගෙන් එහා පැත්තට දාන්නේ රිට බදාගෙන හිටියොත් මොකද වෙන්නේ? බාරකේ වැදුනොත් ඉවරයි. ඒ නිසා රිට අන්තිම මොහොත දක්වා දැඩිසේ මිරිකල අල්ලන්න ඕනේ. අන්තිම මොහොතේදී වලිගයක්වත් අත නැතුව අතහරින්න ඕනේ. මෙතන රිට වගේ තියෙන ආනාපානෙ තමයි. දැන් අතාරිච්ච රිටේ ආයෙ බදා ගන්න ගියොත් එහෙම පොල් වෝල්ට් එකට මොකද වෙන්නේ? මෙතන තමයි අමාරුම තැන. බුදුජානනාන්ති අපි ගෙනියනවා ඉතින් අපි ආයෙසරයක් ආනාපානෙ බදා ගන්න. අපි ආයෙ පොල් එකේ එල්ලෙනවා. මෙච්චර උඩ යන්න හේතු වෙච්ච පෝල් එකනේ අප්පා. සූනියරකට ගිහලා ෂෝකේස් එකේ තියාගෙන තියෙනවා කොච්චර හොඳද කියලා. ඉතින් වෙන්නේ මොකද පෝල් එක බදාගත්තොත් බාර් එකේ වදිනවා බාර් එක වදිනොත් අවුත්. වැරදින්නේ වැටෙන්නේ පෙරදිලා. ඉතින් මම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා තේරෙනවද? මොකද්ද කියන්නේ? ඒ අතාරින තැනදී ඒක නෑ අතෑරියාට පස්සේ ආයේ වදා බදා ගන්න එපා වදේ. දැන් මේ කියලා තියෙන්නේ අතෑරුණාට පස්සේ මං ඉක්මනට ආය ආනපට ඉල්ලනවා. ඒ නිසා මම මොකොත් අලුතෙන් කරන්න කියන්නේ නැහැ. මම කියන්නේ ඕගොල්ලෝ දැනටමත් මේ දේ කරලා තියෙනවා. මේක විශ්වාසයෙන් යන්න අපි ආනාපානෙ යන්නේ ඒ කෙලස් කිවෙන තැත දක්වා. ඊට පස්සේ ආනාපානෙ බයි බයි කියන රටා කියනවා. ඊට පස්සේ ඉන්න එක මොකද්ද කියලා සමාදානෙන් සතුටින් ඒකේ සමාදන් වෙන්නේ. අපි දක්කුමු කියලා වටපිට බලලා දුවන ගිහිල්ලා අර ආනාපානෙ අල්ලන්න හදන එක තමයි මායя කියන්නේ. ඒ තමයි කෙලස් කියන්නේ. ඒතර බුදුන් අතහැරෙනවා. සතිය අතහැරෙනවා. ඒ නිසා අනිත් දවසේ අදිෂ්ඨාන කරගෙන යන්න. දැන් ආනපයි නැති වෙනකොට ওই නවුසටික් ෆීලිංග්ස් එනවා. නවුසියා එනවා. වොමිටිෂ් ෆීලිං එනවා. බය වෙනවා, සහිර වෙනවා, සැක එනවා, අනිශ්චිත බය එනවා. ඒක සාධාරණයි. මොකද අපි මේ කරන්නේ සංසාරය පුරා ගෙනාවු මම යන්නේ මේ කඩ කඩ අතාරින්නේ. ආනාපානට සම්බන්ධ කරගෙන රූපයට සම්බන්ධ කරගෙන යන මේ ගෙවීම යන වෙලාවේදී ලෑස්තිලා ගිහිලා ඒ ගෙවුනට පස්සේ ඒක සමාදම් වෙනවයි කියන එකට කාරණා දෙකක් කියන්න පුළුවන්. අපි සරුංගලයක් උඩට ඇරලා ඇරලා ඇරලා උඩටම ගියාට පස්සේ නූල කඩලා ඇරියොත් දැන් සරුංගනේ පාවෙන්නේ සම්පූර්ණ ස්වභාවික නීතියටනේ. නූලෙන් නෙවෙයිනේ. ඒක තමයි සරුංගල් ඇරීමේ දක්ෂම එක. උඩටම ගියාට පස්සේ කඩලා දානවා. දැන් අපේ සාමාන්‍ය ඉදින ජීවිතේ ඒක නෙවෙයිනේ තියෙන උඩටම ගිය සරුංගලයේ සූනේරකට තියාගෙන ඉන්න හදනවනේ. මේක ලියලා තිනවා ගර්ජොෆ්ගේ පොතක ඒ රුසියාවේ ඉඳපු දක්ෂ සාහිත්‍යදරයෙක් එයාගේ ගාඩන් එකක් තියෙනවා බොහොම ලස්සන මේ රොකි ගාඩන් එකක් හැමදාම ගිහිල්ලා එකම ආසනේ එකම ඇන්ගල් එකට වාඩි වෙනවලු. වල ගාඩන් එක දිහා බලනකොට එයා දැක්කලු ඒක සමරෙක එක ට්විග් එකක් එනවා මේ අංකුරයක් එළියට එනවා. ගහේ කන්දේ මැද පුපුරලා අංකුරයක නෙවෙයි හැමදාම වාඩි වෙලා යා බලනවලු අදට වැඩිය කොලයක් එළියට ඇවිල්ලා අන්ෆර්ල් ඊට පස්සේ ඒක රතු පාටට ඇවිල්ලා කොළ පාට වෙලා සම්පූර්ණ ගහට සේවය කරනවා. ඉතින් යාට හිතනවලු මේ මන මේ කොලේ මේ ගහට අන්කන්ඩිෂනලි සර්විස් එක දීලා. ඊට පස්සේ දවසක යනකොට මේ කොලේ පඳු පැහැගෙන්නලු. එන කොලේ ඉදිලා. ඉතින් යාට හිතනවා දැන් මේ කොලේ තවත් මෝරච්ච තැනකට ගිහිල්ලා. අනිත් දවසේ වුණාට පස්සේ ඒ කොලේ ගහෙන් නැට්ටෙන් ගැලවෙනකොට කොලේ කිවලු ටටා කිවලු. ගිහිල්ලා එන්නම් කිවලු. එයා කියනවා එතන ඉඳලා කොලේ වැටෙන ටික අන් ප්‍රෙඩිකටබල් නේ. සම්පූර්ණ හුලඟට නෙමෙතෙන්නේ. ඕක තමයි නිවන කියන්නේ. මේ වැටෙන වෙලාවේදී ඉසాత බඳගෙන අඬන්න ගත්තොත් අනේ අම්මේ මෙච්චර කල් සේවය කරපු කොලේ එහෙනම් ඉතින් කවදාකවත් අතෙන්ද ගියේ කියන සන්තයක් නැහැ. ඒ වෙලාවේදී බයි බයි ටටා. ඊළඟ ඉන්නම් කියන්න පුළුවන් නම් මේක අමාරුයිනේ අපි මේ අපේ චින්තන රටාවේ කියලා දෙන්නේ. බුදුරජාණන් කොහොම කරුවත් ආනපාන දීලා ආනපාන දිගේ ගෙනිලා හලනවා. ඊට අපි මොකද්ද කරන්නේ ආයෙ බදා ගන්න. හැබැයි එක සැරේ හැලෙනකොට පළවෙනි සැරේම මේක කරන්න ඕනේ කියලා කරපු එක්කෙනෙක්වත් මේ ලෝකේ නැහැ. ඒ වෙලාවට බයක් එනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඕක කියලා දෙන්න. බය වෙන්න එපා. බොතන ඉන්නේ සතිය ඉහළ කෙළවරේ, සීලය ඉහළ කෙළවරේ, සද්ධාව ඉහළ කෙළවරේ. ඔතෙන්දී ආය ආනපනේ සරණට වැඩි ආනපනේ නැති එක ලොකු සරණයක්. ඉතාලේ දවසෙත් යන්න ඔතෙන්ට යන්න බැරි වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් කර කර යනකොට යයි. ඊට පස්සේ මේ ආනපානයක් නැතුව මට සරුංගලේ නුවර කඩලා යන්න අරින්න බෑ. නැති වෙන්නේ මේ ලෝකේ තියෙන අසහන විතරයි. තියෙනවනම් හැම අරමුණක්ම පාපයක්. හැම අරමුණක්ම හැම කෙලෙසයක්ම ඉන්නේ අරමුණක් අල්ලගෙන. ඒ අරමුණ ගෙවම් කරන්නේ එතකොට කෙලෙසෙ ගෙවම්. ඒ නිසා භාවනා සියුම් වෙනවා කියලා කියන්නේ කෙලෙස් සියුම් වෙනවා. අරමුණ නොදෙනී ගිය කියලා කියන්නේ ඒ සමාන ඒ සාපේක්ෂ කෙලෙස් නැති වෙනවා. ඒ නිසා Nirodhe බලන්න කියන්නේ බුදුජානනාංශයේ මොන දේක හරි සමුදේ බැලුවොත් කෙලෙස් ඇතිවීමක් බලන්න. මොන දේක හරි Nirodhe බැලුවොත් කෙලෙස් නැතිවීමක් බලන්න. අපිට කියන්නේ Nirodhe කියන්නේ අවමංගල්‍යයක් කියලානේ. නොදකින් කියලානේ. මුස්පේන්තුවක් කියලා. අපි නිරෝධය බලන්න අකමැති, හට ගැනීම බලන්න කැමති. කියන්නේ කෙලෙස් වලට කොච්චර කැමතිද? බන්ධනෙට කොච්චර කැමතිද? ආතතියට කොච්චර කැමතිද? භව රෝගය සද්දනා රූපෙට මත්වී ඇයිද ප්‍රේම කලේ කෝ සපතාමේ සංසාරේ දුක කෙලවරගේ නිර්වාණේ ඔක යන්න එක යන්න අරපන් බුදුහාමුදුරේ එතෙන්ට යනකම් ගෙනිච්චත් ඒක ගැන අපි පශ්චාත්තාප වෙනකොට බුදුහාමුදුරෝ පශ්චාත්තාප වෙන්නේ නැහැ. උන්වහන්සේ දන්නවා මම කොච්චර ලක්ෂ කෝටි වාරයක් මේක කරලා මේ අන ආනපානේ ආයෙ බදාගත්තද හිතන්නකො කවදාද බදාගන්න තු අතෑරිය කියලා. ඒක කියලා දෙන්න ගියාට කොච්චර අමාරුද බලන්න. මේක නොකියන්නේ හිතුව බුදුහාමුදුරුවෝ. වැඩක් නෑ ඔක්කොමලා තියෙන්නේ ඒ අල්ලගත්ත බදාගන්න දේ බදාගෙන ඉන්න හදනවා. බදාගත්තත් නැතත් ඔක යනවා. කවදාද හිතන්නේ යන එක සමාදම් වෙන එක? ගියා. යන ඉවරයි. වෙන එකක් වෙනවා ඒක වෙනම කතාවක්. නමුත් ඒ chapter එක ඉවරනේ. ඉතින් ඒක නිසා කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ මේකෙදී ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම සැකකුසක් වෙනවා. සැක ඇති වෙනවා. බය ඇති වෙනවා. අනිශ්චිතතාවය පහළ වෙනවා. දමල ගහලා යන්න හිතෙනවා. ඒ මායя දෙන ලනුව තමයි. එතෙන්දි සද්ධාවෙන් යන්න ඕනේ දැන් භාවනාව හරි මම මේ ආනාපානේ නතර වුණා ඉවර වෙනකම්ම අන්තිම වෙනකම්ම බලනවා බලනවා දැන් මොකද වෙන්නේ කියලා. ආයි ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මනසින් අල්ලන්නේ නෑ. ආයි නැවත මම ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා කියන්න පුළුවන් නම් ඒ යෝගාවචර නිරෝධය දැකීමට, ඡය වීම දැකීමට, වැය වීම දැකීමට පුරුදු වෙනවා. ඒ ප්‍රශ්නේ ඕනම ලෝකේ තියෙන විසඳන්න බැරි ඕන ප්‍රශ්නයක් දිහා බලන්න වැය වෙන පැත්ත බලන්න එකම ප්‍රශ්නයක්වත් ඉතුරු වෙන්නේ අපි මේ හට ගැනීම පැත්ත බල බලා ඒක දුක ඇති කරන එකයි තියෙන්නේ. ඒ නිසා වෙන අනික්කව මේ ගැන කතා කරන්න යන්නේ මම මේ නැවත කියනවා සමහර විටදී ආනාපාන දමතක වෙයි. නමුත් මම ඉක්මනින් මගේ හිත ආනාපානට යොමු කරමි. එච්චරයි මම කියන්නේ. ඒ ටික අර අනෙක් හරි ඔක්කොම හරි. ඒ නිසා අනිත් දවසෙත් මේක ලෑස්ති කරගෙන යන්න භාවනාව හරිනම් ආනපාන හෝ බිම්බි මැකිලිම හෝ වම දකුණ මොකක් හරි ගෙවෙන හැත්ත පෙනෙයි අන්න එතකොට උපදීම අනුග්‍රහය කරන්න ගෙවිලා ගෙවිලා ගෙවිලා ඉවරම වෙනකම් බලන්න ඉවරුණාට පස්සේ කතාව ඉවර නෑ මට කොච්චර වෙලා අනාලම්බිතව අනාරම්මනව අරමුණක් නැතුව ඉන්න පුළුවන්ද කියලා බලනවනම් අපි නිවනට සුදුසුකමක් ලබනවා. අරමුණක ඉන්න තාක්කල් කක්ක කියලා හිතා ගන්න. අරමුණක ඉන්න තාක්කල් කෙලස් කියලා හිතා ගන්න. අරමුණක ඉන්න තාක්කල් අපාය කියලා හිතා ගන්න. අරමුණේ ඉන්න තාක්කල් මාරපාක්ෂිකයි කියලා හිතා ගන්න. ගෙවෙන තාක්කල් මාරයෙන් අයින් වෙනවා, කෙලස් වලින් අයින් වෙනවා. අපි නිවනට කිට් වෙනවා කියන එක හැම අරමුණකම හිතාගත්තොත් හරියි. එහෙනම් හොඳයි දාන දීපු කට්ටියට වින්සිදු වේවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන විට හුස්ම ගැනීම හෙලීම දැනේ. ඒ සමගම හිත අතීතයට යයි අනාගතයටත් යයි. ඒ දැනගත් විට නැවත හුස්ම ගැන දැනගනී. මේ කරන විට චතුරාර්ය සත්‍ය අවබෝධ වන්නේ කෙසේදයි පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. මේකෙත් හිතවිලි අතරම නැවත ආනාපානට එන කතාව ඒකෙත් ලියලා තියෙනවා. අන්න ඒකට දෙන්න බෑන කට උත්තරයක් ඒත් කැමති අත උසාවි. ඒතර යත්‍රායි සත්‍ය අවබෝධන හැටි මං කියලා දෙන්න. මට පේන විදිය. ඒ ඒ වාක්‍ය වචන කියවන්නේ ඒතර මේකේ තියෙන්නේ මම ආනාපාන සති භාවනාව කරන විට හුස්ම ගැනීම හෙලීම දැනේ ඒ සමගම හිත අතීතයට යයි අනාගතයටත් යයි ඒ දැනගත් විට නැවත හුස්ම ගැන දැනගනී අන්න ඒ දැනගත් විට ඒ කියන්නේ අතීත අනාගතයට ගියාට පස්සේ නැවත මට හුස්මට හිත ගන්න පුළුවන් නැත්නම් හුස්ම ඉන්න බව දැනගන්නවා ආන්නේ ඒ ජවනිකාව අතීතනාගත හිතවිල්ලක ඉඳලා නැවත හිත අරමුණට ගත්ත බව දැනගනී කියන එක පිළිබඳ පොඩි විස්තර විභාගයක් දෙන්න අපිට. දැන් මේ මට ඒක අත්හැරනම මට හිතෙනවා මයික් එක ලං කරන්න මේ වගේ මම භාවනාව හරියට කරන්නේ නැහැ කියලා ආපහු මම හිතනවා මම මේ ආනාපාන සති නේද කරන්න ඕනේ කියලා ආපහු හුස්ම ගන්න මේ හුස්ම ඉහළ ගැනීමයි පහළ ගැනීමයි ආයේ බලනවා. එතකොට හිතවිල්ලේ ඉඳදී Taman දන්නවා Taman මූල කර්මස්ථානේ නැහැ. Taman ගෝචර රජ්‍යත් අරමුණේ නැහැ. Taman ඉනි පිට ගිහිල්ලා කියලානේ. එතකොට මේ හිතවිල්ලක ඉඳදී හිත පිට ගිය වෙලාවක Taman නුහුරු තැනක ගෝචර නැති තැනක ඉන්නවා කියලා දැනගන්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක්. ඒක හිතලා ගත්ත එකක්ද ඉබේ වෙන එකක්ද? ඉබේ වෙච්ච එක. හොඳක් වෙනව නම් වෙන්නේ ඉබේ විතරයි. හිතුවනම් කක්කා. එච්චරයි කියන්න තියෙන්නේ. හැබැයි උඟ දිනේ හිතනවා මං හිතලා ගත්තේ කියලා. මට ඒකයි මතු කරන්න ඕනේ. අපි නරක තැනක ඉන්නකොට නරක තැන ඉන්න බව දැනගන්න එක හොඳක්. කවුරුවක්වත් පිළිගන්න කැමති නැහැ. නරක තැනක ඉන්නකොට නුහුරු තැනක ඉන්නකොට අනාරක්ෂිත තැනක ඉන්නකොට මොනව කරන්නත් ඉස්සෙල්ලා දැන් ඉන්නේ අනාරක්ෂිත තැන කියලා දැනගන්න එපායි. මෙන්න මේකට වෛර කරලා කොහෙද අපි ගොඩ එන්නේ? ඒකයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ අපි වැරද්දක් වැරද්දක් බව දැන ගැනීම වැරද්දක් නෙවෙයි. ඉතින් අපිට මන් මන්දරේ මම මේ මිරිකනවා තප්ප කරන තරණ වැඩිද මන් දන්නේ මේ වැරදි වෙලාවක නැත්නම් හිතවිල්ලක ඉන්න වෙලාවේ ආනපනේ නැතිව ඉන්න වෙලාවේ මම ඉන්නේ නරක තැනක බව දැන ගැනීම මොන පාඩම් පන්තියේදී ඉගෙන ගත්ත ඉස්කෝල යන කාලේ මොන හරි විෂයක උගන්ලා දීලා මතක තියෙනවද අම්මා කිරිත් එක්ක දීලා මතක තියෙනවද තාත්තා බූදලෙත් එක්ක දීලා මතක තියෙනවද මොකෙක්වත් දීපේකක් නෙවෙයිනේ මේක තමයි භාවනාව කියන්නේ මේක තමයි බයලජ්‍ය දෙකේ අන්තිම ගැඹුර නරක තැනක ඉන්නකොට නරක තැන ඉන්න බව දන්නවා කලබල වෙන්න එපා කරප්පන් එන්න ඕනේ නැහැ ඇලර්ජික් වෙන්න ඕනේ නැහැ එතන තමයි පෞරුෂත්වයේ තියෙන්නේ. මම ඉන්නේ නරක. හරි ඉස්සල්ලාම මම දන්න නරක තැන කියන්නේ. ක්‍රොස් කටේවත් අද්දා ගන්න බෑ කලබල වෙන්න එපා. කලබල වුණොත් මොකොත් කරන්න බෑ. එහෙනම් නරක වෙලා. ඉන් මේ හිටියට පස්සේ හිතේ තියෙන ස්වභාවය තමයි හොඳ දෙයට යන එක. ඒක බුදුහාමුදුරුවෝ කියනවා බබස්සර මිතම්බික්ක වේ චිත්ත. ඔබ දන්නවනම් නරකතන ඉන්නේ. ඊට පස්සේ ඒක කරන්නේ හොඳ දෙන්න යන එක. මම නෙවෙයි. ඒකයි manussකම කියන්නේ. ඒක කාටවත් කියලා දෙන්න ඕනේ නැතිලු බුදුසෙන්ස කියනවා බරක් අත පුච්චගත්ත මිනිහා ගින්දට අය අත දාන්නේ ඒක කාල් මාක්ස්මත් කියනවා. ඒ නිසා ඒ මම දැන් ඉන්නේ ඉස්ලාම් භාවනාවට යන්න ඕනේ. ආනපන අඳුල්ලා දෙන්න ඕනේ. ආනපනෙන්දදී ආගන්තුක අමුත් එක්ක හිතවිලි එන්න ඕනේ. හිතවිලි ඉන්නකොට දාන්න දැන් ඔන්න හිතවිල්ලක ඉන්නේ. ඒතර යා දාන හිතවිල්ල අගෝචර භූමිය ආනපන ගෝචර භූමිය. හිතවිල්ල අප්පගේ බූදලේ නෙවෙයි ආනපන තමයි තාත්තගේ බූදලේ ගෝචර භූමිය. කියලා දැනගත්තට පස්සේ වළක්වන්න පුළුවන් තමයි මෙතෙල්ලා අට්ටක් ගාලා හිතෙන් යනවා හිත. එනිසා ඉස්සල්ලාම දැනගන්න ඕනේ මම ඉන්නේ වැරදි තැනක. ඒකට හරි තැනක් දැනගෙන තියෙනවා. දැන් භාවනා නොකරපු කෙනෙකුට හරි තැනක් නැහැනේ. භාවනා කරපු කෙනාට ඕක තේරෙන්නේ නැහැ. වැරදි වැරදි බව තේරෙන්නේ නැහැ. ඒ කෙනාට කනකොට කන රාත්තල් ගන්න දන්නේ නැති මිනිහට තමයි භාවනා කරන්න දෙකයි කියන්නේ. භාවනා කරන එක තාම මට කන උරාත්තල් ගන්න දන්නවා. බොක්කේ මෙච්චර මඩ තියෙනවා කියන්නේ. ඒ විතරක් නෙවෙයි යා යුතු ආරක්ෂක භූමියක්. දැන් ඒකට බුදුහාම කියනවා ക്ഷേම භූමිය. නිවාප නිවාප කියන වචනේ සඳහන් කරනවා නික්ලේශී තන නිර්මල තන කිය. මේ ඉන්න කෙලෙසියත් එක්ක බලනකොට මේක ക്ഷേම භූමිය. මේක නිවාපේ. මේක නික්ලේශී තන මේක නිර්මල බව. ඒක අපි කලින් ඇසුරු කරලා තියෙනවානේ. මෙන්න මේ දේ දන්නොනම් හිත ටක් ගාලා මේ නරක දැනෙලා මෙතෙන්ට එනවා. ඒක මට හම්බෙච්ච අතිරේක ලාභයක්. ඒක නොවෙන්න නම් නරක තැනට ගියා කියලා දැනගත්තට පශ්චාත්තාප නොවීම තියෙනවා. ඉතින් ඒක නිසා දුක දුක බව දැනගන්න ඕනේ අපි. නරක තනියෙන්. ඊට පස්සේ මේකට වෛර නොකර සිටීම තමයි අපේ මේ බේර ගන්න තියෙන දේ. නරක දේ නරක බව දැන ගැනීම වෛරයක් නෙවෙයි ලොකු ඩයග්නොසිස් එකක්. රෝග නිర్ణයක්. එතකොට නිරෝධේ පේනවා. මේකෙන් නැත්තම් මේකට ඵලය නිරෝධ මාර්ගයේ ප්‍රතිපදාව ඉබේ සිද්ධ වෙනවා. නරක තැනලා මෙතෙන්ට එන එක කවුරුත් කියලා දෙන එක නිකම්ම අතහැරලා කොට සිද්ධ වෙනවා. ආනේ ටික බැලුවොත් හැම අරමුණකින් ඉඳලා තව අරමුණට යනකොටම ඉරියාපතේකින් ඉඳලා තව ඉරියාපතේ යන හැම තැනකම මෙන්න මේ කටයුත්ත සිද්ධ වෙනවා. නමුත් අපිට ක්ලික් වෙන වෙලාවක් එනවා. සක්මණේදීෝ පරියන්කේදී මගේ හිත පිට ගියා. පිට ගිහින් ළඟ පිට ගිය බව දැනගත්තා. ඊට පස්සේ හිත තියන්න ඕන තැන මට තේරුණා. ඒතකොට බුදුහාමුදුරුත් නෑ, අම්මත් නෑ, තාත්තත් නෑ, ටීචර්ස්ලත් නෑ, කවුරුත් නෑ. මෙතෙන් තියන්න හිතනකොටම ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ දෙන ආයෙත් පිටපලයන් මම ආයෙත් අල්ලනවා. ඇල්ලුවට පස්සේ ආයෙත් ඩන්නවා. මේක ලක්ෂ වාරයක් සහතික කරනවා. සහතික කරලා පස්සේ තමයි තේරෙනවා මේක මනුස්සයත් එක්ක උප්පත්ති දෙයක්. මනුස්සයා කවදාකවත් ඒක දන්නේ නැහැ වැරදුණයි කියලා අඬන්න පටන් ගන්නවා. පශ්චාත්තාප වෙන හේතු ඒක මුසුප්පු වෙනවා. මායයට රින්ගන් ඉඩ ලැබෙනවා. කෙලස් ලැබෙනවා. ඒ නිසා මේක කලුත් කෙලස් ලැබුව ප්‍රශ්නයක් නැහැ. එක සැරේ හරි මං අල්ල ගන්නවා කියලා බලන්න එතන චතුරාර්ය සත්‍යෙම තියෙනවා. ඒ නිසා ඒක highlight කරන්න. ඒකටම ටෝච් එක ගහලා බලන්න. ඒ දැන ගැනීම තමයි මම මෙතෙක් භාවනා ලැබපු උත්තරම ලාභේ. වැරදි තැන ඉන්නකොට වැරදි තැන බව දැන ගැනීම. මුගද කියනවා හොඳ තැන ඉන්නකොට හොඳ තැන ඉන්න බව දැන ගැනීම වඩා පිං සිද්ධ වෙනවා කියලා. මට නම් ඒක ගැන සාධාරණ සැකයක් තියෙනවා. හොන්තන නිනොට කවදාකවත් හිතෙන්නේ නැහැ ඒක. මොකද සංසන්දනය කරන්න දෙයක් නැහැ. නරකතන ඉන්නකොට නරකතන බව දැනගන්නකොට තමන්ම තමන්ගේ ගුරුවරයා වෙනවා මෙන්න හොඳ තැන පේනවා. ඒ යන ගමන සිද්ධ වෙන එක උනාට පස්සේ බලන්න ඒ නරකතන හොඳ තැන දෙක දැක්කට පස්සේ නරකතන සිට හොඳ තැනට යෑම වළක්වන්න පුළුවන් බලවේගයක් ලෝකේ තියෙනවද කියලා? එකක්වත් නැහැ. මුක්කක්වත් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ මේ දෙක මේ කියලා බලන්න ඕනේ. ගිහිල්ලා නැහැ. මේක නරකයි මේක අගෝචර භූමිය ගෝචර භූමිය. ගෝචර භූමිය අපි භාවනා කරලා හදපු එකක්. මේ දෙක අතර වැඩේ සිදුවෙනවා දකින්නට පේනවා. මට කරන්න දෙයක් නැහැ. මට තියෙන්නේ දැක්කන. දැක්කන ඥානතෝ භික්කවේ බස්සතෝ ආසවාණං khයං වදාවේ. මහණේ දැක්කන. දන්නවනම් ආශ්‍රවක්ෂය කිරීම ඉබේ සිද්ධ වෙනවා. දකින්න නැතුව පොලිසියෙන් ගෙනල්ලා උසාවියට ගෙනියලා දඬුවම් පවර්ලා කරලා මේක කරන්න බෑ. මේ දැකලා තියෙන්නේ මම කියනවා මේක දැක් ගන්න අසලුව නැවත නැවත භාවනා කරන්න. එතකොට නිවැරදි දැනට එහෙම Tamanට ආශිස් ආශිර්වාදයක් විදියට ආශිංසනයක් විදියට වෙන්න පටන් ගන්නවා. එදාට තේරෙයි ධර්මයේ පරණ වෙලා නැහැ, පිලුණු වෙලා නැහැ. ඒක සදාකාලික වැඩ. හැබැයි අපි ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනේ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ස්තුතියි මයික් එක ගත්තා. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස හුස්ම ඉහළ ගැනීම හා පහළ හෙලීම මෙනෙහි කිරීමේදී බොහෝ වෙලාවක් එම අරමුණේ හිත පිහිටුවා ගත හැකිය. ආස්වාස ප්‍රස්වාස දීර්ඝ බව සහ කෙටි බවද අවබෝධ වේ. වෙන අරමුණක සිත ගියත් වහාම භාවනා අරමුණට සිත යොමු කළ හැකිය. ආස්වාස හා ප්‍රස්වාස නොකඩවා සිදුවන බවද එක් කෙලවරන කෙලවරවන ආකාරයද අවබෝධ වේ. එයින් ඔබට කිසිවක් නොතේරේ. කරුණාකර විස්තර කර දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඔය මේ කෙලවර වෙන්න බව වැටෙනවා කියලා වාක්‍යයක් තියෙනවා. ඔව්. ආයතන කියන්න බෑනේ වාක්‍යය. එතන කියන්නේ ආස්වාස හා ප්‍රස්වාස නොකඩවා සිදුවන බවද එය කෙලවර වන ආකාරයේද අවබෝධ වේ. අන්නේ කෙලවර වෙන ආකාරය පිළිබඳ වචන තුන හතරක් කිව්වොත් තෑග්ගක් දෙනවා. කැමති දත උසන්. ඒකමයි මතු කරන්න හදන්නේ. අර තියෙන්නේ මයික් එක යන්න ඕලා මම කියන්නේ කෙලවර වෙන ආකාර නෙවෙයි කෙල වෙන ආකාර කියලා. මම ඔකට බයිනෝ හරියට මෙව කියන්න එපා සබාවක් කියලා. ඉතින් කෙල වෙනවයි කියලා කියන්නේ කෙලියක් කියලා කියන්නේ ක්‍රීඩාවක් කියලා අපි දන්නේ. ඉතින් කෙලවර වීම කෙල වෙනවා කියලා කියන එක නෑ. මම සමා වෙන්න නෑ. අපි අපි අහන්න බලාගෙන ඉන්නේ දිගට යන බවත් කෙලවෙන ආකාරයත් වැටෙනවා. මේ කෙලවර වෙන ආකාරය පිළිබඳව කවදාවත් භාවනා නොකරපු කෙනෙකුට කියලා දෙන හැටියට කියලාත් කියන්න බෑ. අවසරයි ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට මම කියන්නම් භාවනා කරගෙන යනකොට මට තේරෙනවා දැන් හුස්ම කෙලවර වන ආකාරය ඊළඟට ආයමත් නැවත හුස්ම පිහිටන ආකාරයත් තේරෙනවා ඒ දෙක සම්බන්ධ වෙන ආකාරය තමයි මම එතන කෙලවර වීම කියලා විස්තර කරන්නේ ඔය කෙලවර වෙනවයි කියලා කියන්නේ ස්පර්ශයේ කෙලවර වීමක්ද එහෙම නැත්නම් දැනීමේ කෙලවර වීමක් දැනීමේ කෙලවර වීම ඔව් ඒතකොට මේක දැනිලා දැන් නොදැනී ගියා කියලා මොකද්ද කියන්න පුළුවන් පිරිමැදීමක්ද දැනෙන්නේ උණුසුමක් සිසිලසක්ද එහෙම නැත්නම් සංඥාවක්ද හැඟීමක්ද මොනවා එකක්ද කෙලවර වෙන්නේ හැඟීමක් දැනෙනවා කෙලවරුණක් ඔව් එක එකනාගේ ඒ කෙලවර වෙන ආකාරයේ රූපාකාර වෙන්න පුළුවන් වේදනාකාර වෙන්න පුළුවන් සංඥාකාර වෙන්න පුළුවන් සංස්කාරාකාර වෙන්න පුළුවන් විඥානාකාර වෙන්න පුළුවන් එක්කනට වුණත් පස් ආකාරයකට වෙනවා ඉස්සල්ලා මේ වායෝ ධාතුවේ කෙලවර වීම පේනවා. සමහරට විඳින ආකාරය කෙලවර වෙනවා. සමහරට ආස්වාද ප්‍රසවාස වෙන්කොල හඳුනා ගන්න ආකාරය කෙලවර වෙනවා. සමහරලාට ඒක සඳහා යොදන ප්‍රයත්න ඉවර වෙනවා. එහෙම නැත්නම් ආනාපානේ තියෙනව නැහැ කියන එක අතර වෙනස නැති වෙනවා මේකේ විවිධ පැති වලින් සිද්ධ වෙනවා. ඒක නිසා මේ කෙලවර වෙනවයි කියන එකට කියන්නේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන ක්ෂය වීම, වැය වීම, නිරුද්ධ වීම. යම් කිසි කෙනෙක් භාවනාවේදී අනිකරිය කරන්න ඕනේ ඇත්ත මුලින් හොඳ සැකස්මක් තියෙන්න ඕනේ. මේ ක්ෂය වීම දකින්නවනම්, වැය වීම දකින්නවනම්, නිරුද්ධ වීම දකින්නවනම් අන්න එතනදී බයෙන් නැත්තම් ඒකට තමයි කියන්නේ අපි ආධ්‍යාත්මික පිටකොන්ද කියලා. ඒකමයි බලන්න හැම හුස්මක්ම කෙලවර හැම වේදනාවක්ම කෙලවර හැම සංඥාවක්ම කෙලවර හැම සංස්කරණයක්ම කෙලවර වෙනවා. අන්නේ අපි මෙතෙක් කල් බැලුවේ කෙලවරන පැත්ත නෙවෙයි. දැන් මේ අතරින් පතරින් පේන්න ගත්තා අනිදාත් ඒක දක්නාසුලෝ භාවනා කරන්න. මොකක් ආවත් ඉවර වෙනවා. ආපු ගමන් එයා හොඳට බලනවා පුළුවන් හරියක් නැති වෙන හැටි. ඊට පායනකොට තරු නැති වෙන හැටි බලනවා. ඊට පායනකොට හඳ වියකෙන හැටි බලනවා. ආනික බල බල ඉන්නකොට තේරෙනවා මේක අපි මගක් බලාගෙන ඉන්නකොට භාගයක් වෙනකොට බයට හෝ චකිතයට හෝ දාලා යනවා. එහෙම කරන්න එපා. ඉවර වීම අවධාන බිඳුව දක්වා බලන්න ඕනේ කියන බැලීමේ බලාගෙන හිටියොත් අපිට පේන්න පටන් ගන්න එක දකින්න නැත්තේ මේකට තියෙන බය නිසා කියලා. ඒ කියන්නේ රූපෙට තියෙන ආශාව නිසා රූපේ ගෙවී යාම අරියාදුවක් කියලා හිතනවා. එහෙම අරියාදුවට ගන්න නැතුව ගෙවි බලන්න, ක්ෂයයෙන් බලන්න බලාන ඉන්නකොට තේරෙයි. ඔකට ඉඳගෙනම ඉන්න ඕනේ නැහැ භාවනාවේ. ඔකට මේ සක්මම්ම කර කර ඉන්න ඕනේ නැහැ. ඔකට මේ අට සිල් අරගෙන මේ යන්න ඕනේ නැහැ. ඔකට මේ පන්සලට මෙන්න ඕනේ නැහැ. කෙවීම බැලීම මුස්පීන්තුවක් කියන තාක්කල් මෙහොවත් බලන්න බෑ. එනිසා මේ පාඩම මෙහින් ඉගෙන ගන්න ඉගෙන ගන්න මොන දෙයක් හරි ඉවර වෙන පැත්ත බලන එකට යන්න මේ දොර ඇරලා දීලා තියෙනවා. අනිත්ව නරක දේවල් නෙවෙයි. අනිත්ව වගේ ආධාරයේ අන්නේ ගෙවීම පැත්ත දිගට බලාගෙන ඉන්න බලාගෙන ගියාට පස්සේ දවසක පුළුවන් වෙයි අරමුණෙහි පැවතිච්ච සතිය අරමුණ සම්පූර්ණයෙන් ගෙවුනට පස්සේ අරමුණක් නැතුව සතිය පවත්වන හැටි තේරුම් ගන්න. නිකන් රන්වේගේ දිගට යන ආසෙන්තරාව පොළවේ උපස්තරේ මත ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වේගයක් අරගෙන වාතයේ සමතුලනේ වෙන වෙලාවක් එනවනේ. අර පොළවේ යනකන් දඩ දඩ දඩ ගහගෙන යනවනේ. ඒ වාතයට යනකොට ඇඟ කිලිපොළන හැටි බලන්න. ඉතින් යනකොට ඇඟ නිකන් නිකන් මයිල් ඉස්මයිල් වේගෙන යනවා. එතකොට කියනවා ප්‍රතිසද කරගන්න දඟලන්න එපා. මොකද එතන හරි ආශයන්තරයේ රූප ධර්ම වලටත් අමාරුයි මිනිස්සුන්ටත් අමාරුයි. මේ ඝන එක කී එක වාතයක උස්සලා වාතයට ගන්නවා. දැන් මේ බුදුජානනාංශ කියනවා රූපේ ගිහිලා රූප සංඥාවට උස්සන් හදන්නේ දැයි. රූපෙදි ගියන්නේ ආනපන රූපෙදි ගියේ. ඉහිලා ඉවර වෙලා ඉස ඒක සංඥාවක් බාටපත් වෙලා සංඥාව දිගේ ගියාට පස්සේ පේනවා ආනපානේ නෑ සතිය තියෙනවා. ඒරෝඩයිනමික්ස් ඒ කියන්නේ වාතයේ සමතුලනය ගන්න. ඉතින් ඒක හරිය ආධ්‍යාත්මික තැන. අන්න ඒක දක්නාසුලෝ භාවනා කරන්න කියන එක තමයි මේක කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නය ආනාපාන සති භාවනාව පිළිබඳව නාස්පුඩුවේ උඩු කොටසේ වදින ආස්වාස සුළං රැල්ලද යටිතොලෙහි වදින ප්‍රාස්වාස ප්‍රස්වාස සුළං රැල්ලද බලමින් භාවනාව ආරම්භ කළෙමි. නමුත් ඊයේ දිනේ මෙන් මූලික කර්මස්ථානෙට නැවත නැවතත් පැමිණීමේ හැකියාවක් නොමැති විය. විවිධ ආකාරයේ සිතුවිලි පැමිණේ. විවිධ විවිධ ආකාරයේ සිතුවිලි පැමිණේ. පැමිණි දුක් පැණි රසයි කියා එන සිතුවිලි දිහා බලාගෙන සිටියෙමි. සිතවිල්ලක් එන ආකාරයත් එම සිතවිල්ල නැති වෙනවා සමගම තවත් සිතවිල්ලක් එන ආකාරයත් බලාගෙන සිටියෙමි. මෙම අවස්ථාවේදී මූලික කර්මස්ථානයේ සිහියට නැගින එවිට සිත මූලික කර්මස්ථානයට යන ආකාරයත් නැවත සිතවිල්ලකට යන ආකාරයත් මාරුවෙන් මාරුවට වන අන්දම පිටින් ඉඳ බලා ඉඳින්නාක් මෙන් පෙනින මෙම අවස්ථාවේදී එන සිතවිලි සිතේ කිසිම ගති ලක්ෂණයක් ඉතුරු නොකරයි ඒවා එනවා යනවා පමණි කොපමණ විලා මෙලෙස සිටියාදයි නොදනිමි හිටි හැටියේ ඇස් ඇරින නමුත් මුළු ඇඟම ගල් ගැසී පැවතින භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිවන් සුව. ඔය මේක අර ආනපනේ සහ හිතවිලි අතර දෙකක සංසන්දනයක් වෙලා තියෙනවා. යම් වෙලාවක හිතවිල්ලක් ඔතන ඇත්තටම රූපෙම නෙවෙයි ආනපන රූපයත් එක්ක නෙවෙයි යන්නේ ආනපන සංඥාවක් එක්ක රූපේ රූපේ සංඥාවක් බාට බොඳ වීගෙන යන වෙලාව එතකොට හිතවිලිත් ඇවිල්ලා මේක ටිකක් ඔද්දල් කරන වෙලාවක් එනවා. නමුත් යෝගාවචරයට වැටෙනවා මේ හිතවිල්ලක් ආවට ඒ කිසිම අන්තර්ගතයක් නැහැ. හරයක් නැහැ. හිතවිල්ල ගියාට පස්සේ මතකෙට යන්නෙත් නැහැ. ඉබේම නැතිලා යනවා. මේ විදිහට මේ නාම ධර්ම වල පේන්න පටන් ගන්නවා. ඒකේ එnde ඉස්සෙල්ලා කිසිම සලකුණක් පෙන්වන්නේ නැහැ. ඇවිල්ලා මොකද්ද රංගනයක් කරලා ගියාට පස්සේ මොනම දෙයක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඒක මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා අකුණු ගහන හැන්දෑවක අහස දිහා බලාගෙනම හිටියොත් විදුලි ඡාපය කොටන්න තප්පරයකට ඉස්සලා අහසේ මොනම ලකුණක්වත් නැහැ. විදුලි ඡාපේ කොටලා ඉවරෙච්ච ගමන් මොනම ලකුණක්වත් නැහැ බලාගෙන හිටියොත් විදුලි ඡාපේ කොට නැටි බලන්න පුළුවන්. ඒක හරි විචිත්‍රයි. හැබැයි ඡාප දෙකක් එක වගේ නැහැ. ඉතුරු වෙන දෙයක් නැහැ. එතකොට බේනවා හිතවිල්ලක තියෙන ලකුණක් ඒක කොහෙදෝ නැත්තනකින් පටන් ගන්නවා ඒක රංගනයක් නැගෙන නැතිලා යනවා. හිතවිලි වල ඔහම නම් ආනාපාන මොකද වෙන්නේ බලන්න ආනාපානෙත් ඔච්චරම තමයි. ඒක නැති උනාට පස්සේ මොනම ලකුණක්වත් නැහැ. ඊට පස්සේ ආයෙ නැති තැනෙන් ආයෙ ආනපනෙමත් වෙනවා ආයෙ නැති වෙනවා. එතකොට පේනවා මේ මේ නාම ධර්ම වල පේන්න තියෙන මේ වහා ඇතිවි රංගනයක් දක්වලා නැති වෙන ගතිය රූපෙත් තියෙනවා. අපි මේ රූප ධර්ම අල්ලන කතන්දර ගොතනවා. මේක හොඳයි මේක නරකයි මේක මගේ මේක මගේ නෙමෙයි මේක දිගයි මේක කොටයි කියලා කතන්දරේ විතරයි ඉතුරු වෙන්නේ. රූප ධර්ම ඉවරයි. රූප ධර්ම එතනම ඉවරයි. මේ කොහෙදෝ යන රූප ධර්මයක් අල්ලගෙන අපි මේ කොච්චර දෝ කතන්දර ගෙතුවට රූප ධර්මයේ වගේ කියන්නේ ඒකට. නාම ධර්මයේ වගේම. ඒ කියන්නේ ඉස්සෙල්ලා බුදු දහමසේ ගෙනියලා ගෙනියලා ගෙනියලා නාම ධර්මෙ පෙන්නවා කපුරු පුච්ච පුතන වගේ සලකුන් නැතුව නැති වෙලා යනවා. ඒ විදියම ඒ ඒ දෘෂ්ටි කෝණයම බලන්න කියන රූප ධර්ම දිහා. කම්පන චංචලේන උණුසුම් සිසිල් ගතියන ආසත් ප්‍රසවාසේන ආපු වෙලාවේ ඒක දැක්කට නැති වුණාට පස්සේ මොකක්වත් නැහැ. අන්න ඒ වගේ 100 100ක් නැති වෙන දෙයකින් අපි මොකටද මේ ෆැබ්‍රිකේට් කරන්නේ? ඇයි මේ ස්ටෝරි කතන්දර කතා කරන්න හදන්නේ? ප්‍රපංච කරන්න හදන්නේ. ඒ ප්‍රපංච තමයි අපි අතර කෙලෙස් ඇති කරන්නේ. ඉතින් ඒක නිසා මේක දැකලා මේ සංඥා වගේක් අරගෙන ඒ සංඥා වලින් අපි මේ කරන අවුල දැනගෙන මේ සංඥා ටිකක් නැත්නම් මේක හීනයක් නැත්නම් මේක මිරිඟුවක් එහෙම නැත්නම් මේක පඹයෙක් කියලා දැනගෙන කතා කරනවා නම් අපිට මේ අවුලක් වුණත් චිත්ත පීඩා ගන්න දෙයක් නැති අඩු කරන්න පුළුවන් තත්යක් එනවා. ඒක නිසා ඒ හොඳටම වෙන්න අරින්න ඒ වෙලාව වෙන හිතවිලි ඒ අර තායිලන්ත හිටපේ බුද්ධ තහමඳුරෝ බුද්ධ දත්ත බුද්ධ දාසහමඳුරෝ කියනවා මේ අපි චිත්‍රපටිය කර තිරේට ගිනි දී කන්දක් දියල්ලක් පෙන්වයි කියලා තිරේ පෙන්ගෙන්නේ නැහැ. තිරේ ගිනි කන්දක් පෙන්වයි කියලා තිරේ පිච්චෙන්නේ නැහැ. තිරේට මොකුත් වෙන්නේ නැහැ. ගිනි කන්දක් පෙන්වුවා, දියල්ලක් පෙන්වුවා, ෆයිට් එකක් පෙන්වුවා, මගුල් ගෙදරක් පෙන්වුවා තිරේට මොකුත් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ නම් පේන අම්මෝ ගිනි කන්ද ගිනි ගන්න වගේ නිකන් ඒක ප්‍රක්ෂේපණයක් විතරයි, මායාවක් විතරයි. ඒ නිසා මොකා ඇවිල්ලා ගියත් හිතට මොකක්වත් වෙන්නේ එහෙම කියනකොට නිකන් ෆෝස් කාලයක්පත් වෙනවා. අම්මෝ එහෙම නෑ මට මගේ බබා නැති වෙනකොට නම් ඉන්න බෑ. ප්‍රභාකරන් නැති වෙනකොට හරිම සන්තෝෂම අම්මෝ. කඩප්පුලිකම කිව්වහම මේ හිතේ තියෙන මේ වර්ණිය අපි පෙට්‍රල් පුච්චන්නේ පාන් කකා. මේ දිහා හොඳට බලන්න මේ චිත්‍රපටිය ශාලාවක මෙතිරියක් මම කුලියට දීලා තියෙනවා මගේ හිතේ. එයා ශෝකාන්ත දර්ශන පෙන්නනවා, සුඛාන්ත දර්ශන පෙන්නනවා. මොකා කරත් මට ගාන ගෙවනවා මිසක් ආතිරේට මුකුත් වෙන්නේ ඒක නිසා ඒ කම්ප වෙන ගතිය අඩු වෙන්න හොඳ ලකුණක් මේක. එන හිතවිලි ಗುಣ ගුණාත්මක වෙනසක් හිතට ඇති කරන්නේ හිත නිරූපණය කරන තිරයක් විතරයි කියන එකට බැලුවොත් එහෙම අපිට ඉස්සරහට අපේ කෙලෙස් ඔක්කොම එන්නේ කාටද කියන්න යෑමෙන් කියලා තේරෙයි. ඉවසපම් පපුව කියලා කරබන නිකන් ඉන්න මොන්නම කෙලෙසයක්වත් ආවට කාටවත් ගෑවෙන්නේ නැහැ. ගෑවෙන්නේ කියන්නේ යන්නේ. ඒ නිසා වචී ద్వාරයෙන් තමයි ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නේ. නැත්නම් අපිට මේට විදි දුක් විඳින්න පුළුවන්. අපිට කියන්න කෙනෙක් ඉන්නකොට ඉච්චින් කට ඇද කර කර උල් කර කර කඳුරු නම නම පෙර පෙරා කියන්න ගියාම අයියෝ ඉතින් කන රත් වෙන්න ගහන්න හිතනවා නිකන් පැත්තට ගිහලා පාන් කාලා බුදියා ගැනීම මොනවද පිසු කෙලින්නේ කියලා. ඉතින් ඒකට කියනවා කැක්කක් නැහැ එහෙම බෑ ඒ වෙලාවේ යත් එක පොඩ්ඩක් අඬන්නම ඕනලු. ඉතින් අඬන්නේ උන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ. අඬන්නත් ඕනේ මොකක් කර මේ නාටකමක් තියෙන්න බෑ. මම බුදු ඥානච ඉන්නවා කියලා හිතාගන්න. මේක බුද්ධෝත්පාද කාලයක්. අපිට පුළුවන් ඕනේ නම් අඬන්න නැතුව ඉන්න. අඬන්න නැතුව ඉන්න මේ හිතවිලි ඇවිල්ලා යන හැටි බලන්න එතකොට පුළුවන් ඒ අනුව අපි දකින මේ රූප ලෝකෙ මොකද්ද කියලා දැනගන්න. හැබැයි ඒක ශික්ෂණයක්, සීල ශික්ෂාව නෙවෙයි මේ. සමාධි ශික්ෂාව නෙවෙයි මේ. මේකට කියන ප්‍රඥා ශික්ෂාව කියලා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනා පිළිබඳ විස්තරය පරයන්ක භාවනා සඳහා හොඳින් වාඩි වී ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානයෙන් සිටිමි. හුස්ම ඉහළ පහළ යන බව හොඳින් වැටහේ. ආස්වාසයේ සිහිල් බවත් ප්‍රස්වාසයේ උණුසුම් බවත් දැනේ. මෙලෙස ආස්වාසයට සිත යොමු කර ටික වේලාවක් යන විට ශරීරය තුල විවිධ චලනයන් දැනේ. එය කකුල් වල සිට මුළු ඇඟ පුරාම වර්ධනය වේ. මම මගේ අතට හොඳින් සිහිය පිහිට වූ විට අතේ චලනය මනවින් වැටේ. මෙවිට ආනාපානයක් නොදැනේ. මා එම චලනයන් දිගින් දිගටම බලාගෙන සිටිමි. සිත වෙනස් සිතුවිලි වලට යයි. එවිට නැවත ආනාපානෙන් පටන්ගෙන ඉහත විදියටම චලනයන් බලාගෙන සිටීමට පුළුවන්. ප්‍රශ්නය චලනයන් දැනෙන විට ආනාපානය තුලට සිත බලෙන් යොමු කළ යුතුයද? තව කොටසක් තියෙනවා. ගෙදර වැඩ සහ කාර්යාලයේ වැඩ කරන විටත් මගේ ඇඟ තුල චලන ඇති වන බව දැනේ. එවිට මම ඒ දෙස වැඩෙහි යෙදෙන ගමන්ම හිත යොමාගෙන බලා සිටිමි. මේ මගේ පළමු වන කමඨහන් වார்த்தාවයි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. වහන්සේට මේ කරගෙන යන කාර්ය දීර්ඝටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිධාරිය ලැබේවා. ඔය කියන්නේ මේ ඒ චලනයක් කියලා සමහරු මේකට නම දෙනවා. බුදුහාමර දුන්නේ සන්තතිය කියන වචනේ. ඉංග්‍රීසියෙන් මේක කියන්නේ ෆ්ලක්ස් කියලා. මම සිංහල වචන දැම්ම ගොජේ කියලා. ඔය රාකලයක් පැහැිනකොට ගොජ දම දම ගොජ දම දම තියෙන්නේ. මිනිහක් කුණු වෙනකොට ගොජ දාන්නේ. ඉතින් ගොජයක් මේකේ තියෙන්නේ. ඒ ගොජේ තමයි ආනාපාන වෙන්නේ. ඒ ගොජේ තමයි රූප වෙන්නේ. ඒ ගොජේ තමයි ශබ්ද වෙන්නේ. ඒ ගොජේ තමයි ගන්ධ රස පහත ඕන දෙයක් බවටපත් වෙන්නේ. හොඳට මේක අඩු වුණාට පස්සේ නිකන් ශක්ති විශේෂයක්. ඒකට පැත්තෙන් ක්වොන්ටම් ෆිසික්ස් වල කියලා කියන්නේ ක්ෂේත්‍රය කියලා. ඒකට කියන්නේ ෆීල්ඩ් එක කියලා. ඒ ෆීල්ඩ් එක ඕන දෙයක් වෙන්න පුළුවන්. එකක් කෙනෙකුට අරක නැහැ. එච්චර. මේ ගොජේ බල බල හිටියොත් ආනාපානේ නැහැ. ආනපන කියන්නේ ගොජේමනේ. ආනපන ගොජේ නෑ. ඒත් මේ එකක්ම තමයි පිරිහින ගොජේ පිරිහිනකොට ආනපනේ බාටපත් වෙනවා. ගොජේ පිරිහිනකොට රූපයක් බාටපත් වෙනවා. ගොජේ පිරිහිනකොට සද්දයක් බාටපත් වෙනවා. සද්ද හොඳට විස්තර කරලා බලනකොට ගොජේට එනවා. ඒ නිසා කොයි වෙලාවකදී විවිධ රංගන දිගේ බලන බලන බලන මේ ගොජේ පැලුවොත් ඕකට අපි භවය කියලා කියනවා. being just being ඒකට ඉරියව්වක් නැහැ. ඒකට වෙලාවකුත් නැහැ. ඒකට භාවනා කරන්න ඕනෙත් නැහැ. ඒකට බුද්ධ ධර්ම වෙන්න ඕනෙත් නැහැ. මේකට බයයි අපි ඇත්තට එකයි වෙලා තියෙන්නේ. කොයි විලාකාර මේ Tamange ඒ ගොජේ දකින්නකොට අපිට හරි කාංශ කාංශ ගතියක් ඇති වෙනවා. පාළු ගතියක් වෙන ඉතින් අපි මොනවා හරි රූප සද්ද බල බල ඉන්නවා. භාවනා අධිකරණය ඔක්කොම රූප වෙනකොට එක රූපයක් කරන එක ගෙවෙනකම් බලලා ගොජේට හිත දාලා කියනවා. ඔතන හිටපන් ඕක බොහොම රාග් ගවදියක් කලල අවස්ථාවක්. හැබැයි හරි පිවිතුරු අවස්ථාවක්. මේකට කියන්නේ පොටෙන්ෂල් කියලා. එහෙම නැත්නම් විභව ශක්තිය කියලා කියන. එහෙම නැත්නම් කියනවා භව සම්පatti කියලා. මේක ඔක්කොගෙම සමානයි. ඒකෙන් ඕන දෙයක් හදන්න පුළුවන්. කුඹල ගැතට අහුවෙච්ච මැටි පිට වගේ කලයක් හදන්නත් පුළුවන් ඕන දෙයක් හදන්න. කලයක් හදුවයි කියන්නේ ගුරුලිට්ටුවක් හදුවයි කියන්නේ පහන් තැටියක් හදුවයි කියන්නේ උපලට ඕන නම් ආයෙ කඩලා හදන්න පුළුවන් වෙන එකක්. බෑ පිච්චුවට පස්සේ බෑ. ඉස්චුවට පස්සේ අවුරුදු 20 ලක්ෂයක් යනවලු ඒක නැවත මැට්ටක් බවට පත් වෙන. පිච්චුවයි කියන්නේ කාට හරි කියපු ගමන් අවුනා. ආය ආය අදින්න බෑ ඇත්ත 20ක් දාලා. කරබන හිටපල්ලප්පා මේ අනම්මනම් චල්චුරු ගන්න නැතුව ඒකට හිතේ ආව අර කැති වුණා ඒක කියලා හිතුවා තව ටික නෑ ඒක නේ මේක කිව්වා ඉතින් තමන්ගේ මට්ටම් තම මැට්ටම් ප්‍රශ්නයක් නෑ. කිව්වනේ කෙරුවනේ යනවා දැන් තෝ කිව්වේ නෑ ඉතින්ලා ඉස්සලා කියපුවා දැන් කියන්නේ මොකද කියලා ඔන්න උසාවියට ගෙන බෙල්ල කපනවා කුරුසෙට දීලා එන ගහනවා නාන මොකක්වත් කියන්නේ නැතුව දැක්කට නොදැක්ක වගේ හිටපල්ලා ඇහුනට නැහුනා වගේ හිටපල්ලා දැනුනට නොදැනුනා වගේ හිටපල්ලා මෝඩියක් වගේ හිටපන්නේ නැත මෝඩෙක් වගේ හිටපල්ලා එහෙම නැත්නම් මලමිනියක් කියලා ඉන්නේ කියන ඉතින් මේිට වැඩිය බුදුහාමරණ කියන්න පුළුවන්ද කියලා හිතන්න මේ මේ මේක කාට හරි රීෆයි කරන්න ඕනේ. රීෆිකේෂන්, රීටරේෂන් වලින් පස්සේ ගොඩ ගන්න බෑ. නොකිය ඉන්න තරමට නොදොඩ ඉන්න වෙලාව තරමට නොකර ඉන්න තරමට අපිට ඇතුලේ ඕන දෙයක් කරද හැබැයි එතකොට ගොජේද ඉන්නේ ඒක මැනිෆෙස්ට් වෙලා ආනාපානයක් බඩ පිම්බීමක් වගේ බඩටපත් වෙලාද කියන එක හරි. ඒක ඇති ප්‍රශ්නකුත් නැහැ. මේ සියල්ල හටගන්නේ මේ මූලික ශක්තියෙන් මේ මූල ශක්තිය අතින් අපි ඔක්කොම සමානයි. පොටෙන්ෂියලි අපි ඔක්කොම සමාන. බුදුහාමරෝයි මායි එකට එතන. එච්චරයි කියන්න තියෙන. Taman ඕන නම් ඒ එක එක දේවල් වලින් අතර කම්පන ශක්ති වේගයට ගිහිල්ලා බුදුහාමර තට්ටු කරලා අහන්න ඔබ වහන්සේටත් වැටෙන්නේ ඕමද කියලා ඔව් කියයි. ළඟ ඉන්න ගෑනු කෙනෙක් පිළිම මොනවාක්ද ඔක්කොටම වැටෙන්නේ ඕකම. මේක හරි පාළුයි. හරි මේ ඒකාකාරයි. හරි නීරසයි. ඉතින් අපි වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා ඉතින් මොනවා හරි එකට ඔළුව දාගන්න. ඒක නිසා ඒ ඒ ෆ්ලක්ස් එකට දාගන්න එහෙම නැත්නම් මේ ගොජේට හිත දාගන්න ඉන්න පුළුවන් ඕන ධර්ම වෙච්ච දෙයක් වෙන දෙයක් උනාද නැද්ද කියලා කියන්න බෑ. ඒකට මේ කාර්යාලයේද ඉන්නේ හිටගෙන දින්නේ ඉඳගෙන ඉඳි නෑ. ඒ නිසා භාවනාවෙන් ගේන්න එතෙන්ද භාවන නැතුන සමහරු ගේනවා එතෙන්ද. ඒකට නූල් බඳිනවා. යකා ගැහුවයි කියනවා නරක දේවල් දැක්කයි කියලා කියනවා සෙත් කවි කියනවා. පිරිත් නූල් ගැට ගන්න. ඕකට තමයි. ඉතින් බය වෙච්චා පිරිසුදු කරගන්න. ඉතින් ඊට පස්සේ ආයෙ මම ඇිනවා. අතින් ගිහලා හිටියනම් ඔය මොන නූලක්වත් ඕනේ නැහැ. හැබැයි එතකොට මම දැන් මෙතන විතරයි. ඒ ඒ උපමාන තුනේ තමයි හිටින්නේ. ඒක හුරු කරගන්න. එතකොට කියනවා මරණ චිත්තක්ෂණයවත් බාධා කරන්නේ නැහැ. ඒකෙමුත් එහාට යන්න පුළුවන්. ඒ ඒ චිත් ඒ ඔය මම දැන් මෙතන කියන චිත්තක්ෂණය මරණය තරහා යන්න පුළුවන්. වයසත් තරහා යන්න පුළුවන්. ලෙඩවීමත් තරහා යන්න පුළුවන්. නිසා ඒක හුරු කරගත්තා නම් ඒක Tamanට කරන ලොකුම ආත්මනුකම්පාව කියලා කියනවා. ඒක නිසා ආදුනිකෙක් වුණාට කමන්නේ ඉස්ලාම් බැට උනත් කමන්නේ අපි මෙතෙක් කල් කිරුවේ මේකට බය නිසා විවිධ ශාස්ත්‍රෝට පස්සේ ගියා. විවිධ කෙම්කම කරා. විවිධ සාන්ති කර්ම කරා. මේ මොකද්ද මේක සත්‍ය බව දන්නේ නැතුව. මේක අනුමෝදන් වෙන්න, සමාදන් වෙන්න ඊට පස්සේ බෙනේ එයා කොයි වෙලාවෙත් ගෙටෙනවා. ආ මේකත් එක්ක ගත කරන තාක්කල් අපි කියනවා උදේකලාව පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය විස්රාමයේ කියලා ඒක කාලයට සහ දේශයට අහු වෙන තැනක් නෙවෙයි ඒක නිසා පුළුවන් තරම් මේක Tamange හැබෑ නිවහන බවට පත් කරන්න කියලා ඉංග්‍රීසියෙන් කියනවා it let it be your second nature එතකොට අපිට නොමිලේ ලැබෙන සපක් ලැබෙයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට දැන් වෙලාව ඉවරයක නෙන්නේ අවසරයි සන්නාස අවුරුද්දක පමණ කල් සිට ආනාපාන සති භාවනාවේ යෙදෙන්නේ මේ. උදයට පැයක් හෝ පැය කාලක් පමණ පරයන්ක භාවනාවේ හවසට විනාඩි 20ක් පමණ සක්මනේදී විනාඩි 30ක් හෝ 45ක් පමණ පරයන්කයේ යෙදෙමි. පරයන්ක භාවනාවට ඉඳගෙන විනාඩි 2ක් 3ක් පමණ මම ඉඳගෙන සිටීමේ යනුවෙන් සිතමින් සිටන විට නහය කෙළවරට ආස්වාස ප්‍රාස්වාස දැනෙන්නට පටන් ගනී. රස්නේට වාතයේ පහළට නහස්පුඩුවෙන් පිටවීමත් ඊට වඩා සිසිල්වට වාතයේ ඉහළට නහස්පුඩුවෙන් ඇදීමත් අත්විඳිමින් භාවනාවේ යෙදෙන්නෙමි. ආස්වාස කාලයේ ප්‍රස්වාස කාලයට වැඩිය වැඩි බවක් ප්‍රකටව දැනේ. මෙසේ විනාඩි 15ක් 20ක් පමණ නහය අගට සිත යොදාගෙන සිහියෙන් සිටන විට ආස්වාස ප්‍රස්වාස ටිකෙන් ටික කෙටි වෙන්නට පටන් ගනී. ඒ අතරට විවිධ සිතුවිලි පැමිණුණත් ඒවා දිගේ සිත යොමු කර නොගොස් ආස්වාස ප්‍රස්වාසයට සිත යොමු කර සිටීමට සමත් වෙමි. මෙම කාලය තුලදී විටින් විට අත් දෙක එකට තදවන අවස්ථාවන් බොහෝ විට අත්දකිමි. ඒ මම මුලදී නොසලකා හැරීමි. එවිට එම් තදගතිය ටිකෙන් ටික වැඩිවන නිසා පසුව ඒට අවධානය යොමු කරමින්ම ආස්වාස ප්‍රස්වාසය කරන්නට පුරුදු වීමි. එවිට ටික වේලාවකින් එය ඉහිල් වී සාමාන්‍ය තත්වයට පත්වේ. මේ බොහෝ විට සිතේ ඇතිවන සිතුවිලි හා සමග ක්‍රියාත්මක වන බව මට පසුව ඒ ගැන මෙනෙහි කරන විට අවබෝධ වී ඇත. එය මගේ අනුමාන අවබෝධයකි. වැරදිද නිවැරදිද යන්න හරියට ප්‍රත්‍යක්ෂ නැත. එම අද්දකේ තද ගතිය ඇරී ගිය විට සම්පූර්ණයෙන්ම ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රස්වාස දැනීමට සිත යොමු කරමින් ඉදිරියට භාවනාව ගෙන යමි. එසේ තව ටික වේලාවක් ඉදිරියට භාවනා කරමින් සිටන විට ආස්වාස ප්‍රස්වාසයේ කෙටි වෙමින් ගොස් සම්පූර්ණයෙන්ම වාගේ නොදෙනී යයි. එසේ වනවා සමගම ශරීරයේ තනින් තන්වල වේදනා ප්‍රකටව දැනෙන්නට පටන් ගන්නා නිසා ඒ වාටද සිත යොමු කරමි. ඒ අතරටත් යම් යම් සිතුවිලි ඇවිත් යයි. එහෙත් ඒවා පසුපස නොයෙමි. ශරීරයේ එම රිදෙන තැන්වලට රිදෙන තැන් කියලා තියෙන එක ගැලපෙන්නේ නැතන නොයා ශරීරයේ එම රිදෙන තැන්වලට සිත යොමු කර සිටි ගොනු කර සිටීමට සමත් වෙමි. ඒ අතරට නැති වී ගිය ආස්වාද ප්‍රාස්වාදයට කඩින් කඩ දැනෙමින් නොදැනෙමින් යයි. භාවනාවේ ඉතිරි කොටස මේ ආකාරයෙන් ගෙවි යයි. භාවනාව කෙලවර කරන විට සමහර දිනවලට යම් සුවයක් ශරීරයට දැනේ. එහෙත් බොහෝ දිනවලදී ශරීරයේ යම් තදගතියක් සහිතව භාවනාව කෙලවර වේ. ආනාපාන සති භාවනාව කෙලවරදී ශරීරයේ ඊතා සැහැල්ලු ගතියක් සුවයක් දැනිය යුතු බව අසා ඇත්තෙමි. ইহත භාවනා ක්‍රමේ යම් අඩුපාඩුවක් වැරද්දක් ඇතනම් පින්වා දෙන මෙන් කාරුණිකව ඉල්වා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේකේ අහගෙන ඉන්නකොට පේන්නේ පැමිණිච්ච දෙයට බලාගෙන ඉඳීමේ හැකියාවක් තියෙනකොට අද්දක තද වෙන එකට විතරක් හිත යොදන කතාවක් තියෙනවා. ඒක වුණත් පහුවෙලා තේරෙයි මනස මේ මූණෙන් අත් දෙකෙන් පිළිබිබු වෙනවා අපිට නරක දරා ගන්න බැරි දෙයක් මතපාටපත් වෙනකොට මූණේ මස්පිඩු තද වෙනවා අත් තද වෙනවා ඉතින් ඒක මේ යකා ගැහුවා වගේ හිටිනවා නමුත් මේ තද වීමෙන් කරන්නේ අර මානසික ආතතිය යම් ප්‍රමාණයට ගෙවම් කරනවා ඒක අමෝරාවෙන් නැත කරන්න යන්න නැත්නම් ඒක එහෙම තද වෙලා නැති වෙලා යනවා ඒක හීලින් process එකක් කෙරුවයි කියලා දෝෂෙකුත් නැහැ ඊට පස්සේ වේදනත් එනවා හිතවිලිත් එනවා ඒ ඔක්කොටම මොනම විදිහකින් ඇඟිලි ගහිලක් කරන්නේ නැතුව පුළුවන් ප්‍රමාණයක් ඇවිල්ලා යන්න ආරින්න. එතකොට ඒ ගනුදෙනුව අමාර වෙනවා. ඒතර තමයි තියෙනවා ගියාට පස්සේ එහෙම දෙයක් වෙච්ච බවවත් මතක නැහැ. අන්න එහෙම වෙලා වෙලා වෙලා අපි අර පරණ අතීත කර්ම වලින් ආපු ආවේග ගෙවෙන්න ආරින්න ඕන. අපි වෙලා තියෙන එක ගෙවිලා යනකොට මගදී අත දානවා. බෙහෙත් කරන්න හදනවා. එහෙම නැත්නම් සාන්ති කර්ම කරනවා. එතකොට ඝන ඉවරයක් වෙන්නේ නැහැ වැඩේ. ගියාට පස්සේ තීරණ පටන් ගන්නවා යම් ප්‍රමාණයකට ඒව ගෙවම් කරා නම් ඒහා ප්‍රමාණයක සාන්තියක් කන්දක් නැගපු තරමට පල්ලමක් හම්බ වෙනවා. ඉතින් ඒවට පිළියම් කෙරුවොත් කන්ද අතරමඟදී වැඩේ නතර වෙනවා පල්ලම හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒකට ලොකු ආත්ම විශ්වාසයක් ඕනේ. ආත්ම විශ්වාසයේ ආධුනිකය ළඟ නැහැ. ආධුනික හැම වෙලාවෙම පොඩ්ඩක් වෙනකොටම පිළියම් හොයනවා. එතකොට වේව් එක සම්පූර්ණයෙන් නැගලා බහලා යන්නේ නැහැ. පහු වෙනකොට පහු වෙනකොට තීරෙනවා. එදාට යන්නෙම ලෑස්ති වෙලා වැඩි දුක්ඛන්දක් කරා ගියොත් වැඩි සැපක් ලැබෙනවා. නිසා දුක ආවට කෙන්ද්‍රි ගන්න යන්නෙත් නැහැ, කියන්න යන්නෙත් නැහැ, සතිය කඩා ගන්න නැතුව දිගට පවත්වන එකයි තියෙන්නේ. නිසා කොච්චර දරුණු දුකක් වින්දත් නැත්නම් අස්වාභාවික බලාපොරොත්තු වෙන දුකක් වින්දත් ඒ හරහා සතිය ගෙනිච්චොත් දුකේ ප්‍රමාණයට ලකුණු ලැබෙනවා. එච්චරයි කියන්නේ. ඒක කියනකොට මේ මොනිද ජීතුමා කිව්ව පළවෙනි සැරේම කවදා හෝ මරණ වේදනාව කියන එක ඉස්සරහට ඇවිල්ලා ඒත් සතිය කඩාගෙන තු ගියොත් විතරක් සෝවාන් මාර්ග ඵලය ලැබෙනවා කියන්නේ. ටික ටික වැඩි කරන වැඩි කරන ගිහිල්ලා මරණ හා සමාන දුකකුත් ඇවිල්ලා ගේම පාවා දෙන්නේ සතිය පාවා දෙන්නේ තු ගිනිච්චොත් පේනවා මූර්තිය හරහා තමයි අමූර්තිය පේන්නේ කියලා. ඒ නිසා පුංචි පුංචි දුක් විඳගෙන යන්න හැබැයි ඒක ලොකු දුකක් එන එන බවට ලකුණක් ලොකු දුකක් හරහා සතිය ගෙනියන්න පුළුවන් බවත් ලකුණක්. හැබැයි බුබ්බඩයට පේන්නේ මේ පොඩි දුක් ගෙවන ගෙවනවට වැඩිය ගෙවල ලොකු දුකට යනවනම් මොකටේ මේ යන්නේ කියලා හිතනවා. ඒකට කරන්නේ. නම් වීරය කරන්න හදන්නේ මේ හයිය හති තියෙන වෙලාවදී මේක ගෙවම් කරලා ඉවර කරන්න පුළුවන් වුණොත් හොඳයි කියලා දුක් පොඩි දුක් ගෙවීමෙන් ලොකු දුක් කොට මුණ දීමේ ශක්තිය ලබා ගන්න. ඊට පස්සේ ඊටත් වැඩිය ලොකු දුක් වලට දුක් මුණ දීමේ ශක්තිය වැඩෙනකොට ඒ කෙනාට මායя බය වෙනවා. මායයට බෑ මෙයාව කුලප්පු කරන්න දුක් තීලා. ඉතින් ඒකයි භාවනාව කියන්නේ. ඒකයි ඊයේත් මම අවශ්‍ය දේශනා කරන්න උත්සාහ කරේ. පැමිණි දුක පැණි රහයි කියා ගන්න දන්නවනම් මිනිහා true. දන්නවා ගේම මෙච්චරයි කරන්න තියෙන කියලා. ඒ නිසා ඉදිරියට එනේන එක මල් මාලයකට අමුණගෙන දිගට කරගෙන යන්න ඉදිරිපත් කළ තියෙන විදියත් හොඳයි. ඊළඟ තියෙන එකත් දිගයි. අපි වැඩි දිග වැඩි කියන එක නම් මම නෙවෙයි විජය මහත්තයත් කියයි මට. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ කාලයක සිට ආනාපාන සති භාවනාවද සක්මන් භාවනාවද කරගෙන යමි. ආනාපාන සති භාවනාවේදී සුසුම් රැල්ල මුල මැද අග වශයෙන් එහි ස්වභාවය දකිමි. ආස්වාසය හා ප්‍රස්වාසය මාරුවන විට ඒ දෙක අතර ඇති හිස් ඉඩකඩ නැතහොත් විරාමයේද පැහැදිලිවම සනිටුහන් කරමි. හටගත් සුසුම් රැල්ලක් වෙතොත් එහි අවසානයේද දකිමි. මතු සුසුම් රැල්ලක් වෙතොත් එය නැති වී යන ස්වභාවයේද සනිටුහන් කරමි. වරින් වර ආනාපාන සතියේ මතුවන 11 ආකාරයේද දකිමි. ඒ සිදුවන්නේ සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කරන බැවිනි. මේ ස්වභාවයන් 11 දකින්නේ වරින් වර එය අහම්බෙන් මතුවන විටය. එයට හේතුව දැඩි නිරීක්ෂණය බවත් එම ස්වභාවයන්ගේ මතු පිට අහඹු ලෙස මතුවන නිසා බවත් සිතමි. මේ භාවනාව සිදුවන ආකාරය සහ තේරුම් ගැනීම නිවරදිද? මම සක්මන් භාවනාවේදීද වරින් වර ආනාපාන සතියේ දකින අංග 11න් සමහරක් නිරීක්ෂණය කරමි. සක්මන් කරන දෙපය මගේ නොව බැහැරින් ක්‍රියාත්මක වන බව පෙනේ. තවත් විටක සක්මන ඊතා ප්‍රසන්න ලෙසත් සමහර විට ඒ තරම් ප්‍රසන්න නොවන ලෙසත් දකිමි. සක්මනෙහිත් මෙම 11 ආකාරයෙන්ම දැකිය හැකිද? කරුණාකර පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා බැලුවොත් දකි කියලා. නොදකින් කියලා බැලුවොත් පේන්නේ මේ මට මේ රෝස මල් යානාවක් පෙනේවා කාපට් එකක් පෙනේවා කිව්වොත් ඒක පෙනේ. මේ 11 ආකාරයේ බලන්නම්. යා එක එක වෙලාවට එක එක රංගන පෙන්නනවා. ඒ දෙස බලන්න හිටියොත් බලන්නට පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ. ඒ නිසා මේ බැලීමට සූදානම්ම යන එක තමයි දක්ෂ යෝගාවචරගේ එහෙම නැත්තම් තලතුණා යෝගාවචරගේ වැඩේ. එයා කොයි වෙලාවෙ කොයි රංගනේ දක්වයිද දන්නේ. ඒ දෙස බලන්නේ තේරිමකින් බේරිමකින් තොරව. ඒකට කියනවා choiceless awareness කියලා. නැත්නම් evenly suspended attention. එයා බලන ඉන්නකොට එක එක එක පැතිකඩ පෙන්වනවා. ඒක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේමත් පෙන්වනවා. කොයි ඉරියව්වෙත් තියෙනවා. ඉතින් අපි අර අපේ අම්මලා තාත්තලා සමහරකට පතපන් කියනවා අනිතික නොපතන් කියනවා. ඉතින් අපි නොපතන් කියන පැත්තට යනකොට බලන්නේ නැහැ. ඉතින් ඒකට බලවෙන්නේ නැත්තම් පේන්නේ නැහැ. ඒ නිසා අනිත් දවසේ යන්න එන ඕන දෙයක් බලනවා කියන අදහසින් එතකොට අපිට පෙනෙයි මේ 11 සාකාරය කියන එක හැම දෙයකටම සාධාරණ ධර්මයක් කියලා. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්ස මම උදරයේ පිම්බීම් සහ හැකිලීම් බලමි. ටික වේලාවකින් උඩුකය වැනෙන්නට පටන් ගනී. ඊතා දැඩි විදියට ආශ්වාසය හා ප්‍රශ්වාසයේද සමහර විට දැනේ. මගේ ප්‍රශ්නේ නම් ශරීරයේ දැනෙන මේ සෙලවෙන ගැස්සෙන ගති නැවතීමට උත්සුක විය යුතුද නැතිනම් එසේම සිදුවීම සිදුවීමට ඉඩහැරිය යුතුද යන්නය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔව් ඒ හරහා සතිය පවත්වන්න පුළුවන් නම් මේ මේ ක්‍රියාවලියට අත තියන්න එපා. සතිය පවත්වන්න බැරිව අභියෝගයක් ආවොත් විතරක් මේක දිහා පොඩ්ඩක් බලන්න ඉස්සරහට යනකොට ඒ වගේ සතිය පවත්වනකොට බාධා කරන වෙනද බාධා කරන දේවල් බාධා නොකර යන්න පටන් ගන්නවා. අන්න එතකොට තියෙනවා සතිය බලවත් වෙනවා. Taman යන පාරේ හරියට රජ කෙනෙක් යනකොට අයින් කරලා ඉඩ අරන් දෙනවා වගේ පුංචි පුංචි දේවල් තියේදී මේ සතිය නතර කරලා ඉව බලන්න කිව්වොත් වැඩේ අමාරුයි. ඒව නොසලකා නැත්නම් ඒව හරහා සතිය පවත්වාගෙන යෑමේ දක්ෂකම බැලුවොත් එයාට තේරෙන පටන් ගන්නවා මේ හැමදේම හොය හොයා ඉන්න කිව්වොත් සතිය වැඩෙන්නේ නැහැ. ඒව තියේදී අතරමැදින් දාගෙන යන්න පුළුවන් ගතිය වැඩෙනවා නම් එයා තේරුම් ගර ගන්නවා මේ සතියට ශිල්ප දක්වන්න ඉඩ හම්බ වෙන්නේ බාධක මැදින් එයාට යන්න දුන්න වෙලාවට තමයි. ඒකට එයා ශිල්ප පෙන්නනවා. අන්තිමට එයා මොන දෙයක් ආවත් ගණන් ගන්න නැතුව තමන්ගේ ගමන කරගෙන යන්න පටන් ගන්නවා. මෙතනදී ওই මහසී ක්‍රමයේ තියෙන මෙනෙහි කිරීම හරි අමාරු විශ්සර කළ දෙන්න සමාහිතන එන ඔක්කොම මෙනෙහි කරන්න ඕනේ කියලා. එහෙම කරන්න ඕනේ නැහැ. සතියට බාධා නැත්තම් මෙනෙහි කරන්න එපා. සතියට බාධා කරලා හරස් කැපුවොත් විතරක් මෙනෙහි කරන්න. ඒ නිසා ගැස්සුණත්, පෙරළුණත්, හිතවිලියාවත්, අද්දාවත් තමන් අර බාධක දීීමේ තරඟකදී බාධා හරහා යන හැටි දන්නවනම් ඒක තමයි මේ ගේමේ තියෙන දක්ෂකම. ඒ නිසා බාධා නැති වෙන්න හිතන්න එපා. බාධා තියේදී සතිය පවත්වාගෙන යාම බලන්න කඹේ ඇවිදින මිනිසෙක් වගේ නිකන් දී යටින් ගින්දර ගෙනියන මිනිසෙක් වගේ. ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. මම ආනාපාන සතියෙන් භාවනාව ආරම්භ කර මාස කිහිපයක් යන විට මට හුස්ම නොපෙනී ගොස් ශූන්‍යතාවයකට හිතපත් විය. තව තව ටිකකින් ආභ්‍ය අභ්‍යවකාශයේ සිටින්නාසේ දැනිනි. ඒ ස්වභාවයේ සති දෙකක් පමණ කාලයක් පැවතිනි. ඉන්පසුව මා ඒ ශුන්්‍යතාවයට ඉතා පහසුවෙන් යාමට හැකි විය. දැන් හුස්ම පෙනෙන්නේම නැත. දැන් මම පූර්ව කෘත්‍ය කළ ගමන්ම ඒ ශූන්‍යතාවයට පත් වෙමි. ඒ ටික වෙලාවක් සිටින විට සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වයටපත් වෙමි. ඉන්පසු ඒද ඉක්මවා සංඥා නිරෝධයකට හිතපත් වෙමි. එහිදී මට දැනෙනවා සංඥාව ගෙවි ගොස් සංඥා නිරෝධයකට හිතපත් වෙනවා කියා. එහිදී එය සිහිය නැති කල පුද්ගලිකයේ ස්වභාවයක් වැනි දෙයක්. කිසි දෙයක් මතක නැහැ. පසුව තත්පර කීපයකින් නැවතත් සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති ස්වභාවයට දැනීම එනවා. මෙම සංඥා නිරෝධයට මට සිතින් සිතා හෝ නොසිතා යැවෙන අවස්ථා තිබෙනවා. ඒ සෑම මොහොතකම වෙන අවස්ථාව හා පසු අවස්ථාව මට හොඳින් දැනෙනවා. සංඥාවක් ඇත්තේත් නැති නැත්තේත් නැති අවස්ථාවේ සමහර විට මම එය දුක්ඛ සත්‍ය කියා හිතා ගනිමි. මේද නැතිවීම හොඳයයි මානසිකාර්ය කරනවා. එවිටද සංඥා නිරෝධයකට හිතපත් වෙනවා. මෙය ඊටාම සුළු මොහොතකට වෙන්නේ තත්පර 5ක් 10ක් වගේ ස්වාමින් වහන්සේ මෙය ඉක්මවා යෑමට හෝ මෙහිදී කළ යුතු දේ පිළිබඳව දැනුවත් කරන මෙන් ඉල්ලමි. මේක චින්තාමේ தත්වයක්ද භාවනාමේ தත්වයක්ද කියලා කියන තරම් මේකේ විස්තර කරන්න බෑ. නමුත් එකක් කියද හැකි දැන් මේ මෙහෙවීමක් සහිතව සංඥා ඇති தත්ව කියලා නැත්ත් යන්න කරන මේ කටයුත්ත කරලා කරලා කරලා කරලා මෙහෙවීමකින් තොරව යන්න පුළුවන් තත්ත්වයට ගිය දවසේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ தত্ত্বය අපි වශී කරගත්තා. අපි தত্ত্বය මේ සිද්ධි කරගත්තයි කියලා. ඒ නිසා මේ විදිහට යන්න පුළුවන්කම හොඳයි. නමුත් ඉස්සරහට ඒක මෙහෙවීමකින් තොරව අසංස්කාරිකව, අවිඥානිකව, අචේතනිකව වෙන තැනට යන්නරින්ද එතකොට එදාට තමයි තමයි කියන්න පුළුවන් වෙන්නේ මේක අනායාසයෙන් සිදු වෙනවයි කියලා. ඒක මේ ආයාසයෙන් කරන එකට වැඩිය උතුම් තත්වයක් කියලා කියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ භාවනාව ගැන කරන භාවනාව කියලා නෑ මම ප්‍රශ්නේ කියවනම් ගිය වසරේදී මට නේවාසික භාවනා පුහුණුවේදී නිතර නිතර යම් යම් දේ දැක ගන්න ලැබුණා සමහර අවස්ථාවලදී ඊටා භයානක විදියට මාව පාවීගෙන ගොස් වීසිවන අයුරින් සමාවන්න මට ඒ වචනයට ගලපා ගන්න අමාරු වීම ගැන නමුත් මෙවර භාවනාවේදී එවැනි කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. එය මගේ භාවනාවේ වරදක් දැයි නොවැටෙහි. ස්වාමින් වහන්සේ මේ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඕ ළඟ ඉන්න කෙනෙකුට මොනවද වැලි ටිකක් හරි දාන්න කියන්න ඕනේ ඉඳලා නැත්තම් බය හොල්මන් කරන්න කියනවනේ. මේ හොල්මන් කොට බය ලියපු කතාවක්ද හොල්මන් ඉල්ලලා ලියන කතාවක්ද කියලා හිතා ගන්න මාරු. ඒ නිසා ওই පේන දේවල් කෝකද බලන අරමුණ පිළිනවද කියලා විතරක් ලිව්වොත් විශ්තරේ කියන්නේ. මම කරන්නේ මොකද්ද භාවනාව? මොකද්ද මූල කර්මස්ථානේ? මේ හොල්මන් පේනකොටත් මේ මූල කර්මස්ථානේ සතිය තියන්න පුළුවන්ද? හොල්මන් නැති වුණත් මේක තියනවාද කියන තේමාව නැතුව මේ චිත්‍ර ඇඳීමට බුදුහාමර කියන්නේ අහසේ චිත්‍ර අඳින්න හදනවා වගේ කියලා කැන්වස් එක නැහැ. ඒ නිසා මේ මූලික කමඨාන් වාර්තාලියම් පිළිබඳව මේ මූලික පාඩම් පන්තිය ගත්තනම් මේ තොරතුරු වටිනාකමක් තියෙනවා. නමුත් මේකේ මොන අරමුණත් එක්කද භාවනා කරන්න කියලාත් නැහැ. ඒකට මේකෙන් මොකද්ද වෙන්නේ කියන සම්බන්ධයක් නැහැ. නිසා කරුණා කළා අන්න ඒ දෘෂ්ටි කෝණය දීලා ඉදිරිපත් කරන්න කියලාම ඉල්ලා හිටිනවා. ඊළඟට තියෙන ප්‍රශ්න හතරම තියෙන්නේ ධර්මයට සම්බන්ධ ප්‍රශ්න හතරක් තියෙන්නේ. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මහාගත අමහාගත සවුත්තර අනුත්තර සිත් භාවනාවේදී අත්දකින ආකාරය පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. ආනාපානය සංසිඳන විට විවිධාකාරයේ සිත් අත්දකින අතර ඒවා ධර්මයට අනුව ගලපා සුතමේ දැනීමක් ඇතිකර ගැනීමට මෙම ඉල්ලීම ඉදිරිපත් කරමි. තෙරුවන් සරණයි. ඒක නිසා ආනාපානයේ වැටෙන ආකාරය කිව්වොත් ඒ ඒට සාපේක්ෂව තමයි මේ කියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක කේවල தত্ত্বයක් නෙමෙයි මේක සාපේක්ෂ தত্ত্বයක්. ඒ නිසා ආනපනේ වැටෙන වෙලාව බලලා ඒකට ඒක ගෙවිලන්ට පස්සේ වෙන දේ කියන්නේ ඒ නිසා කමඨාන් වාතාව ලියනකොට මූල කර්මස්ථානයේ තීරිච්ච තැන ඉඳලා කියනවනම් ඔය බලාපොරොත්තු වෙන උත්තරේ ගලප ගන්න පුළුවන් නැත්තම් මේ දැනුම නැති වුණාට භාවනාවට කිසිම බාධාවක් නැහැ කියලා විතරක් සනසුමක් කරන් දෙන්න පුළුවන්. ඔය තවුත්තර අනුතර தত্ত্ব නොදැනගත්තට භාවනා වාදනයේ කිසිම බාධාවක් නැහැ. එන්නත මේ සුත්ත විඥානය තුන කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක බාධකයට ගන්න එපා. දිගට කරගෙන යන්න. වார்த்தාවේ නැත්නම් මේ නඩුව ගන්න නම් ආනපනේ වැටෙන ආකාරය පොඩ්ඩයි වැටෙන්නේ. අන්නේ වැටෙන ආකාරය කියන්නේ අන්න ඒකත් එක්ක කියන්න පුළුවන් මේ සාපේක්ෂව ඉල්ලන උත්තරේ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊයේ සිතේ කෙලෙස් වැඩි වන විට හුස්ම රැල්ල ගොරෝසු වන බව වදාලා මේ සිදුවන්නේ ඇයිද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඒකෙන් දන්න මැෂින් එක හදලා හැටියේ. මේ මැෂින් එකේ හැටි එහෙමයි. ඒ නිසා මේ කන්ද අදිනකොට ඉග්නිෂන් ගන්න. ඉතින් ඒක ඉතින් ඒක නෙමෙයි අපිට ඕනේ. බුදුරජාණන් කිව්වේ ඊතලියාවේ කොයි පැත්තෙන්ද මොකද්ද විස ඕව බලන්න යන්න එපා. ආනපන සංසිද්ධියෙන්නේ මොකද්ද කෙරෙන්න ඕනේ කෙලස් කියෙන්නේ මොකද්ද කරන්නේ ඒ ටික කරන දන්නවනම් මේක දැනුමක් විදියට ගන්න. ඇයි ඒ කියන දෙක ක්‍රිෂ්ණමූර්තිතුමා කියන මහා නාස්තික ප්‍රශ්නයක් කියලා. ඒ වැඩක් නැහැ අපිට. අපිට ඕන කරලා තියෙන මේ දෙකෙන් ගැලවෙන ක්‍රම මිසක් මේ මේ විදිහට ගැටි ගැහුවේ කොහොමද කියලා අපිට දැනගන්න ඕනකමක් ඇති නේක බලන්නත් බෑ ඒක. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මා කෙටි කාලයක් තිස්සේ පරයන්ක භාවනාවේ යෙදීමින් කයට සිත යොදවා හුස්ම ප්‍රකට වන ආකාරයට සිත යොදන්න උත්සාහ කරමි. එවිට මගේ වීරිය පවත්වාගත යුතු අවස්ථාවන්හි පෙර විවිධ ධර්ම සාකච්ඡාවන්හිදී ඇසුණු කාරණා මගේ වීරිය හීන කර සිත විපක්ෂිත කරවයි. වික්ෂිප්ත කරවයි. එම කාරණා නම් নিরතුරුව දන් දෙමින් සිල් රකින්නේ නැතුව භාවනාව වැඩෙන්නේ නැතයි යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදි අර්ථයන් නොදැන සමත විදර්ශනා භාවනා වැඩීමෙන් පළක් නැත යන්න. මෙම සිතුවිලි කයේ වේදනාවන් එන විට පැන නගී. එයින් මගේ සිත හුස්ම කෙරෙන් ඉවත් වේ. කාර්නිකෝ මෙම ගැටලුව විසඳා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔය ඉගලිතය කියන්නේ සුත්තමේ ඥානයේ භාවනාවට උදව් කරන වෙලාවකුත් තියෙනවා. සමහරට කරදර කරන වෙලාවකුත් තියෙනවා. එතකොට අපි කියනවා කරතර ඉස්සලා ගුණාට ඉස්සලා කරත් ඉස්සර වෙලා. ඉතින් ඒක නිසා නමුත් සුත්තම ඥාන හොඳටම තියෙන බුරුම පන්සිවාංශ කියනවා සුත්තම ඥානෙ කොච්චර තිබ්බත් හැම වෙලාවෙම කරදර කරන්නේ තමන් ප්‍රත්‍යක්ෂය ඉස්තර කරගෙන යනවා. ඉතින් ඒක නිසා අපේ මේ පන්සිවාංශම් කියනවා ගස් වලට වතුර දාන්න ඕනේ. ඒක සුත්තම ඥානෙ වැඩක්. උනට වැඩි වතුර දැම්මොත් මුල් කුණු වෙනවා. ඒ නිසා වතුර ඕනට වැඩි දාන්න එපා. ඒ නිසා ඒක ගොවියා විසින් දැනගෙන කරන්න ඕන එකක්. ඒ නිසා සුතුමේ ඥාන තිබුණට ඔක්කොම දාගත්තට ප්‍රායෝගික නැතුව ඒකම Tamanට කරදරයක් වෙනවා. ඉතින් ඒක නිසා ඒ සුතුමේ ඥානයේ සීමාව දැනගෙන Taman බලක තියන්නේ ඒ වගේ වෙනකොට ඒ සුතුමේ ඥානයේ පැමිණීම වෙන කෙනෙකුට නම් දක්ෂ වෙන්න පුළුවන් මට අදක්ෂකමක් මේ වගේ වෙලාවල් වල මෙනෙහි කිරීම කරන්න. නම් කිරීම කරන්න. Tamanට අවශ්‍ය අරමුණ මෙනෙහි කරන්න. ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. එතකොට පරණ මතකොලට එන්න ඉඩ නැහැ. ඒක සඳහා දැනගන්න ඕනේ මේක සුතමේ ඥානය තමන්ගේ ඉදිරි ගමනට එක්ක බාධාවක් නැත්තම් මධ්‍යස්ථ තනක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමන්ට ඕනේ වේදනාවක් එනකොට වේදනාව මෙනෙහි කරගමින් ඉන්න. එතකොට අර හිතවිලි මාර්ගයෙන් එන මේ සුතමේ ඥානය පොඩ්ඩක් පිටු දකින්න පුළුවන්. හැබැයි ඔය හිතන තරම් ලේසි නෑ උක. නමුත් තමන් උත්සාහ කරන්ද ක්‍රමයෙන් ශිල්පය හම්බෙන්න ඉඩ තියෙනවා. අවසාන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව පටන් ගැනීමට පෙර තමාගේ සිතින් හා කයින් වචනයෙන් තුනුරුවන් කෙරෙහි වුණු සියලු වැරදි වලට සමාව ඉල්ලීමද තමාගේ ජීවිතය බුදුරජාන් වහන්සේ හෝ තුනුරුවන් කෙරෙහි පූජා කිරීමද සුදුසුද මේ ගැන වැඩි විස්තර පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට තිරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා මේ භාවනාවට ඉසල නෙවෙයි ජීවිතේ පුරාවටම කරන්න ඒක තුන්දුවන් තරණයන්ද සමාවිල්ල තියාගන්න. ඉතින් පාඩුවක් නැහැ නේ. භාවනා කරන්න ඉස්සෙල් විතරක් ඕනේ නැහැ. මෙතන භාවනා ඉස්සෙල් කියලා විශේෂ දෙයක් නැහැ. හැම වෙලාවෙම බුදුහාමුදුරට දීලා තියන්න මේක. ඒකට ඉවරයි. ඒ නිසා මේ භාවනාව සඳහා කියලා ඒකට වෙනම දෙයක් කරවට කෙරුවට කමන්නේ ආධුනිකයේදී. නමුත් මතක තියාගන්න මට නම් අපේ අම්මා කියලා තිබුණේ තෝතෝ ඔය කඩප්පුලිකම් කරාට බඩේ ඉඳදීම ජන්ත දතුණු අඳිර පූජා කරලා තියෙන කියලා බයිනවා මට. තෝ බඩේ ඉඳදී මම දත්තදාස මහන්සියට පූජා කරලා තියෙන කරන්න එපා මේ වැඩ කියලා බයි. ඉතින් මම ආයෙ ගිහලා දත්තදාස මහන්සියට වඳින්න ඕනේ. අම්මා බඩේ ඉඳදී වඳලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ට කොහොමදක් දීලා තියෙන්නේ අපි ඔය කෑල්ල කෑල්ල දෙන්න ඕනේ ගෙඩිය පිටින් දීලා තියන්න. වැඩ ඉවරයි. අම්මා ගැන අරම හිතන්න බෑ. අම්මා හැමකට බනින්නේ නැහැ. මේ ගෑම්බයි කියලා තියෙනවා හරියටම කියලා තියෙනවා උඹලා කඩප්පුලිකම් කරලාට උඹලා දන්නේ නැහැ. බඩට උඹලා ආපු දවසේ ඉල්ලම පූජා කරලා තියෙන කියලා තෝතෝ කියලා කියන්නේ මම කිව්වට අපේ අම්මා වෙන කියන්නේ නැහැ. ඕගොල්ලෝ වැරදිට හිතාගෙන. මොකද කියන්නේ කි? අවසාන ලිඛිත ප්‍රශ්න අවසానයි. හරිම සන්තෝෂයි. ඉතින් ඒ නිසා අපි විනාඩි 15ක් විතර වැඩිපුර අරගෙන තිනවා. අපිට තුනට ඉඳ ගන්න බෑ. අපි තුනයි කාල වෙනකම් පැය භාගයක් ගන්නවා. 3යි කාලේ ඉඳලා 4 වෙනකම් විනාඩි 45ක පරියන්කයක් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ අවසාන ප්‍රශ්න වුණත් අපි නොසලකා හැරලා සමස්තයක් වශයෙන් ප්‍රශ්න හොඳයි කියලා ප්‍රකාශයක් මම කරනවා තෙරුවන් සරණයි.